වූ ඇත්ත ඇති හැටියෙන් දැක ගැනීම එනත්තම් වැරදි දෘෂ්ටි වැරදි මත තියෙනවා නම් දුරු කර ගැනීම සඳහා පූර්ණ කාලීනව අනුග්‍රහ දක්වීමක්. ඉතින් මේ කියලා කියලා ඉවර කරන්න බැරි තරම් විශාල වැඩ කටයුතු රාශියක් මේකට තුඩු දීලා යොමු වෙලා පවතිනවා. නමුත් සර්වචන් වහන්සේ සර්වඥතා ඥානේ පිඬු කරලා දක්වනවා මේ වගේ පූර්ණ කාලීනව ඒ සඳහා යෙදී සැදී පැහැදී කටයුතු කරන කෙනෙකුට සියලු කටයුතු කෘත්‍යයන් පහකට බෙදලා දක්වන වෙලාවකුත් තියෙනවා ඒක අනුග්‍රහිත සූත්‍රයේ සර්වචාන්සේ සඳහන් කරන හැමදාම වගේ මම ඒක මුල් ධර්ම දේශනාදී මතක් කරනවා තමන්ගේ හදාගත්තේ නැති චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති චේතෝපල විමුක්ති ඥාන පඤ්ඤාවල විමුක්ති ඥාන ආදිය සාක්ෂාත් කර ගැනීම සඳහා උරදී ලයදී කටයුතු කරන කෙනෙක් ඒ සඳහා පස්සාකාරයකින් අනුග්‍රහ කළ යුතුයි කියලා මේ අනුග්‍රහිත සූත්‍රයේ ਸਰවචනාංශය සඳහන් කරනවා පංචෛ භික්කවේ අනුග්‍රහිතා සම්මා දිට්ඨිය ආදි වශයෙන් ඒකේ පළවෙනි එක තමයි අපි සීලයක පිළිපිටන එක. ඉතින් අපි මේ පිටිස භාවනා වැඩමුළුවට ගන්නකොට ප්‍රධාන වශයෙන්ම කළන අංග කාරණා තුනෙන් එකක් තමයි පිටිස සාමාන්‍ය පන්සිල් වලින් නගා හිටවලා අට සිල් වලට පිහිටවනවා. අනිකුත් භික්ෂු භික්ෂුණී සාමනීර සාමනීරි ඇත්තෝ තම තමන්ගේ සීලය ඒ ආභරණයක් කරගන්නවා ආඩම්බරයක් කරගන්නවා හිත අලුත් කරගන්නවා. ඒක ඒ විදිහට අපි හිත සීලය මතින් හිත අලුත් කරගන්නවා. ඊගාවට තමයි සුත අනුග්‍රහිතය කියන්නේ මේ වගේ අපි සැදී පැහැදී සිටගෙන ධර්ම දේශනාවලට සවන් දෙනවා. සාකච්ඡානුග්‍රහිතය කියලා අපි ධර්ම සාකච්ඡා කවටාන් සුද්ධ කිරීම කරනවා. ඊට පස්සේ අපි සමත භාවනා විදර්ශනා භාවනා වශයෙන් ඉගෙනගත්ත කමඨාන තව තවත් පිරිසුදු කරගන්නවා. මේ ආකාර පවත්වන අනුග්‍රහිත පහෙන් දැන් අපි මේ පෙළඹිලා ඉන්නේ සුත අනුග්‍රහිතයටයි සර්වචනසිකේ ධර්ම කොටාසයකට අහුම්කම් දෙන්නයි. ඒ අහුම්කම් දීමේ කෘත්‍යය බණහීම කියලායි අපි සිංහලෙන් සඳහන් කරන්නේ. එහෙම නැත්නම් ශ්‍රාවක, දේශක, ත්‍රිපිටිස එකතු වෙලා සර්වචනාංශයේ ධර්ම කොටාසයක් සාකච්ඡා කරනවා. අද මේ වැඩමුළුව සඳහා මම තෝරාගත්තේ සරුවචනාංශයේ දේශිත සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ ඒකක නිපාත කියලා එකේ බණ කරුණු තියෙන පොතින් ඒක ධම්මපාලිය කියලයි ඒ කොටහට සම්බන්ධ වෙන්නේ මේක සූත්‍ර වශයෙන් නම් යොදලා නැහැ සූත්‍ර 10 10 එකතු කරලා වර්ග වශයෙන්වත් නමක් සමහරලාට යොදලා නැහැ ඉතින් මේක ඒක ධම්මපාලි කියලා කියන්නේ එක එක ධර්ම කරුණු ਸਰවචනාංශේ වෙන් වෙන් වශයෙන් විස්තර කරන අවස්ථාවක්. ඒකදී ප්‍රධාන වශයෙන්ම අපි මේ දවස් දෙකේ බණ දෙකට සම්බන්ධ කරගන්න හදන්නේ මිච්ඡා දිට්ඨි සම්මා දිට්ඨි වශයෙන් සාසනයේ සඳහන් කරන ඒ වැරදි නොමගට යොමු කරන දෘෂ්ටි සහ හරි පුලුල් සම්‍යක් දෘෂ්ටි කියන මේ දෙක විසඳ ගන්නයි. ඉතින් ඒ ධර්ම දේශනාවක ආනිසංස වශයෙන්ුත් ඒක සරුවත් අංශේ දේශනා කළා තියෙනවා. අසුතං සුනාති සුතං පරියෝද වේති කංගං විතර චිත්තං තිට්ඨින් උජ්ජු කරෝති චිත්ත මනස්ස පසීදති කියලා බණක් හරියට ඇහෙනකොට ලැබෙන ආනිසංස පහෙන් පහ වෙන වෙනම ගත්තොත් අසුතං සුනාති මේක කල් තමයි නාහපු දේවල් බණක් අහගෙන ඉන්නකොට ආදර ගෞරවයෙන් කන් යොමාගෙන සිත් නමාගෙන බනහනකොට නාහපු දේවල් ඇහෙනවා. සුතම් පරියෝදපේති අතර මෙතන ඇහිච්ච කරුණු ගොනු වෙන්න පටන් ගන්නවා. කංකං විතරති යම් යම් තැන්වල පිළිබඳව තිබුණු ප්‍රශ්න සැක සංකා බනහගෙන ඉන්නකොට දුරු වෙනවා. තමන්ගේ කමටහන පිළිබඳ තිබුණු සැක කුකුච්ච දුරු වෙනවා. දිටිංගජු කරෝති අපි ළඟ තියෙන චපලකම් අපි ළඟ තියෙන ෂාට ගති මායාවී ගති දෘෂ්ටි වශයෙන් තියෙනවා ඍජු වෙන්න පටන් ගන්නවා අවංක වෙන්න පටන් ගන්නවා. දිට්ඨි ඍජු කම්ම කියලා මේකට කියනවා. චිත්ත මනස පසීදති. එතකොට අහගෙන ඉන්න කෙනාගේ හිත මූණ පිපිලා එනවා. ඉතින් ඒ ටික තමයි අපි මේ පැයේදී බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරවයි මම මතක් කළේ අද අපි ධර්ම දේශනාවට ඉදිරිපත් කළේ සර්වචන් වහන්සේ විසින්ම දේශිත සූත්‍රයක් සම්මා දිට්ඨි මිච්ඡා දිට්ඨි කියන දෙක පදනම් කරගෙන. ඉතින් මේ පළවෙනි කොටෙහිදී නැත්නම් අද දවසේ අපි විශේෂයෙන් දැක ගන්නට බලාපොරොත්තු වෙන්නේ මේ මිච්ඡා දිට්ඨියේ තියෙන හානිය අනර්ථය ආදීනව කොටස. ඒක පෙන්නලයි සරුවචනාංශේ ඒ සම්මා දිට්ඨියක තියෙන වටිනාකම ඊට සාපේක්ෂව ඉස්මතු කරලා පෙන්නනවා. ඒ නිසා මිච්ඡා දිට්ඨිකස්ස බික්කවේ පුරුෂ පුද්ගලස්ස කියලා පටන් ගන්න. මහණී යම් ඒ මිත්‍යා දෘෂ්ටියක් සහිත පුරුෂ පුද්ගලයෙක් වුණොත් යංචේව කාය කම්මං ඒක නා යම් කාය ක්‍රියාවක් කරනවා අතපයෙන් කයෙන් යම් ක්‍රියාවක් කරනවා යථා දිට්ඨි සමත්තං එයාගේ තියෙන මිත්‍යා දෘෂ්ටියෙන් පෙරිලා මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව ඒ මිත්‍යා දෘෂ්ටිව සමාදින්න මේක අනුමෝදන් වෙලයි මේ කාය කර්මයක් කරන්නේ නැත්නම් කෙරෙන්නේ මිත්‍යා දෘෂ්ටි තියෙන කෙනා ඒ මම අනේ මේ මිත්‍යා දෘෂ්ටියක් මට ඇති කෙනෙක් මම මේ කරන කරන කාය කර්මයක මේ මිත්‍යා දෘෂ්ටි හෙළි වේවා කියලා එයා මෙහෙවනව නෙවෙයි නමුත් මිත්‍යා දෘෂ්ටි එයා මෙහෙවනවා එතකොට යංචේ කාය කර්මං එයා යම් මොනම ඕඩම චිත්තක්ෂණයක යම් කායෙන් කරන ක්‍රියාවක් කරනවා නම් යථා දිට්ඨි සමත්තං යථා දිට්ඨි සමාධින්න ඒ ඒ දෘෂ්ටියට අනුව යන ඒ දෘෂ්ටිය සමාදන් වෙලා කරනකොට එතන යංචේ වශී කම්මං මොනම වචනයක් කතා කරාත් යංචේ මනෝකම්ම මොනම දෙයක් හිතුවත් සතාදිට්ඨින් සමාත්තාන යතාදිට්ඨි සමාදින්න මොනම දෙයක් හිතුවත් ඒක නා ඒ හිතන දේවල් ගැන සරුවත් chance මේකෙදී ටිකක් විස්තරක විස්තර පෙන්නනවා යාංච යාච චේතනා යාච පත්තනා යෝච පණීදී යෝච සංඛාරා යම් කිසි තම මොනම චේතනාවක් පහල කරා අනර්ථකර චේතනාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හිතවාදී අහිංසා චේතනා එහෙම නැත්නම් මිච්ඡා තණ්හාවට විරුද්ධව යන නෙක්ඛම්ම චේතනා, අව්‍යාපාද චේතනා වෙන්න පුළුවන්. නැත්නම් කාම චේතනා, ව්‍යාපාද චේතනා, විහිංසා චේතනා වෙන්න පුළුවන් චේතනා සංකප්පානුව චේතනා මේ විදිහට වෙන් කරලා තිනවා. යහචපත්තන යමක් ප්‍රාර්ථනාවක් කරනවා යා. මට මෙහෙම වේවා නැත්නම් අනුන්ට මෙහෙම වේවා. අනුන් නැසීවා නැත්නම් මම නැසීවා නැත්නම් මම වැඩේවා අනුන් වැඩේවා ආදි වශයෙන් යංචපත්තන. යෝචපණිදී යම් කිසි එල්ලයක් එයා තියා ගන්නවා. ජීවිතේ මේ මේ දේවල් ළඟා කර ගන්න ඕන කියලා එල්ලයක් තියාගෙන පරමාර්ථයක් තියා ගන්නවා. යෝච සංඛාරා එයා සකස් කිරීම කරනවා ජීවිතේ අංග සංස්කරණය කරනවා, හැඩ ගැස්වීම කරනවා. එහෙම නැත්නම් යම් යම් ආලවට්ටම් කරන පිසුදු කිරීම කරනවා. සබ්බේතේ ධම්මා අනිත්‍යය අමනාප අහිතාය දුක්ඛාය සංවත්තති. ඒ සියලු ක්‍රියා ඔහුට අනිත් අනර්ථයේ පිණිස හිතනවා. අමනාපයේ පිණිස පිහිටනවා. අහිත පිණිස පිහිටනවා. දුක පිණිස පිහිටනවා. මොකද තංකිස හේතු දිට්ඨිස්ස බිච්චවේ පාපිකා. ඒ යටින් තියෙන දෘෂ්ටිය පාපී. ඒ නිසා දෘෂ්ටි පාපතර දෘෂ්ටියක් ඇතුව නැත්නම් දෘෂ්ටිය පිරිසුදු කරගන්න ඉස්සර වෙලා කරන සෑම ක්‍රියාවකින්ම සෑම වචනයකින්ම සෑම හිතවිල්ලකින්ම ඒ මනුස්සයා Tamanට අහිත කර Tamanට අනර්ථ කර Tamanට අමනාප කෙන දෙන ක්‍රියා කරගන්න හොඳ කැපෙන පීයකින් පපුවට තියලා එන ගන්නවා. ඉතින් ඒ කෙනාට වෙන්නේ මේ අනුන් මට කරදර කරනවා, ඍතුගුණේ මට කරදර කරනවා, ආණ්ඩුව මට විරුද්ධව වැඩ කරනවා, අල්ලපගෙද එක්කන ඌණියම් කරලා තියෙනවා. නැත්තම් අපිට මුස්ලිම් මිනිස්සුව කරදර කරනවා ආදි වශයෙන් පේන්නේ නම් බාහිර ආත්ම විශ්ින් හෝ ඍතුගුණයෙන් මට කරදර කරනවා කියලා. එනතන් මේ පුද්ගලයා කරදර කරන එකට ආත්මයකට පටවනවා. අසවල තමයි මේ සේරම කරන්න කියලා. නමුත් ਸਰවචනංශයේ දකින්නේ සීරම කරන්නේ Taman තුල තියෙන මිත්‍යා දෘෂ්ටිය ඊටාම සෝචනීය தત્ත්වය තමයි ඒකෙනත් මේ මිත්‍යා දෘෂ්ටිය සම්මාදිට්ඨියක් කියලා හිතාගෙන ඉන්නේ. කිසි කෙනෙකුට එතකොට ඒක නාව ගොඩ ගන්න බෑ. ඒ මොකද ඒ Tamanගේ දෘෂ්ටිය කියලා කියන්නේ බොහොම නින්දෙදී ඇහැරගෙන ඉන්න කොටයි හිතාමතයි අහිතයි නිතරම හිත ඇතුළේ ක්‍රියාත්මක වෙන දෙයක්. ඒ කෙනා ඒක තාම අඳුනගන්නේ මේක මට අහිත අමනාප අනර්ථයේ විනිස පිහිටන එකක් කියලා. එයා හිතන්නේ මම මේ වටිනා දෙයක් ඉස්සරහින් තියන කටයුතු කරනවා. නමුත් කරන්න කරන්න පුවක් ගහෙත් දෙවලට හිටිනවා. හැමදේම අහේනියට හිටිනවා. ඉතින් එතකොට ලෝකයේත් එක තරහ වෙනවා, Taman එක තරහ වෙනවා, වහ කනවා, වහ දෙනවා, සාප කරගන්නවා, নানা ආකාර කටයුතු. මේ හැම වෙලාවෙම පෘ탁ජනයා බාහිර හේතු තමයි හොයන්නේ. බාහිර හේතු ඔයලා අන් කියනවා මට හරියට මේ කරදර මාර බලවේග මිත්‍යා දෘෂ්ටික බලවේග අන්නැත්තු මට කරදර කරන ආදිවාසී අපි කැකිලි රජුරන්ගේ තීන්දුව වගේ කවුරු හරි බාහිරේ හොයා ගන්නවා අපිට මෙන්න මේ අමලියට කරදරයට කාලකන්නිකමට හේතු හොයන්න. නමුත් ਸਰවඥාන්සේගේ ඉගැන්වීම අනුව ඒ දේ ආත්මීය හේතු වෙන්න පුළුවන් අනාත්මීය හේතු වෙන්න පුළුවන් කොයි එක වුණත් ඒ සියලු විස බීජ තමන්ගේ හිතට වැදගන්නේ තමන්ගේ හිතේ තියෙන මේ මිත්‍යා දෘෂ්ටි නිසා. තෙත පාන් කැලක් එළිය විවෘත කළ තිබ්බොත් බොහොම ඉක්මනට වාතයේ තියෙන විස බීජ දිලීර අරගෙන පාන් පෙට්ට පුස්කන. ඒ පාන් පෙට්ට ළඟම හොඳට ටෝස් කරපු පාන් පෙට්ටක් තිබ්බොත් එයා ඉච්චර ඉක්මනට පුස්කන්නේ ඒත් වාතයේ තියෙන විස බීජ. නමුත් එයාගේ පෘෂ්ඨයට උපස්තරයට අර විෂ බීජ läග ගන්නෑ. läගගෙන පැලවෙන්නේ නෑ. ඒ මොකද මෙයා වේලිච්ච නිසා. තපස කියලා කියන්නේ භාවනාව කියලා කියන්නේ ඔය ටෝස් කරපු පාම්පෙත්තක් වගේ විෂ බීජ තියෙන තැනක හිටියට එයාගේ දෘෂ්ටිය හරිනම් මිත්‍යා දෘෂ්ටික නෙවෙයි නම් එයා කරන කියන කටයුත්තක් හිතය මනාප වද්‍ර පිණිස මංගල පිණිස පිහිටනවා. ඉතින් එවැනි යට තියෙන මේ මිත්‍යා දෘෂ්ටියක් හදා ගන්නව වෙනුවට අද තියෙන මේ ලෝකයේ තියෙන වැඩ දිහා බලනකොට එහෙම කෙනෙකුට මේ සියල්ල පිටපොට යන්නේ අමෝරාවට හිටින්නේ අරියාදුවට හිටින්නේ තමන්ගේම දෘෂ්ටිය කියලා තේරුම් ගන්න තරම් ශක්තියක් ඇත්තෙත් නෑ ඒක ආත්ම නිෂේධනය කරනවා තමන්ගේ පෞරුෂත්වයට හානි කරයි නිසා උඟ දෙනෙක් හිතනවා මට කරදර මේ අසවලා නිසයි කියලා. ඉතින් අසවලා නිසයි මේක වෙන්නේ කියන එකට ලංකා ඉතිහාසයේ තියෙන හොඳම හාස්‍ය කතාව තමයි කැකිල රජුගේ කතාව. කවුරු හරි බාහිරේ හොයනවා මේකට මේ වැරද්ද පටවන්න. මොනවා හරි හේතුකින් කාට හරි වැරද්ද පටවලා මේගොල්ලෝ අතපිය ගන්න එක තමයි කරන්නේ. ඉතින් කැකිලේ තීන්දුව තමයි අපිත් උදේ ඉඳලා හැන්ද වෙනකන් ගන්න. නමුත් කවදාකවත් සාධනීය පිළිතුරක් ලැබෙන්නේ නැහැ. යාදෙන පිළිතුරක් හම්බෙන්නේ නැහැ. ක්‍රියාත්මක කරනකොට තමන්ට තේරෙනවා විද්‍ය පඳුරට වැදුනිහාවට නැත්නම් විද්‍යාවට වැදුනි පඳුරට කියලා පිටපොට යනවා. ඒක නිසා කවදාද මෙන්න මෙවැනි දෘෂ්ටියේ වැරදි තියාගෙන අපි මොන උපකරණ පාවිච්චි කරත් මොන සමීකරණ පාවිච්චි කරත් මොන උපක්‍රම පාවිච්චි කරත් අන්තිමට Tamanට අහිතමනාප දුක් දෙන අකාන්ත වූ දුක් දෙන කටයුතු වලට යනවා. ඉතින් ਸਰුවචනාංශේ මේක පෙන්වන්නේ බොහොම සරල බොහොම ඍජු ඔලුවට ටොක් කන්න වගේ නිදර්ශනයකින් ਸਰුවචනාංශේ සඳහන් කරන සඳහන් කරලා තියෙනවා යම්සේ මහණෙනි කුහුඹ ඇටයක් හෝ කරවිල ඇටයක් හෝ තිත්ත ලැබු ඇටයක් හෝ තෙත තියෙන පොලොවකට දැම්මට පස්සේ ඒක කණු කැපිලා වැල හැදුනට පස්සේ ඒ ලැබු ඇටේ ලැබු පැලයක් හදනවා තිත්ත ලැබු පැලයක් කරවිල පැල කරවිල වැලක් හදනවා කොහොම බෑටරි කොහොම පැලයක් හදනවා ඒක පොළවේ මොන සාරය උරාගත්තත් පොළොව සාරය හෝ ආපෝ සාරය ඒකේ ඵලයේ ඒකාන්තෙම තිත්තයි පොළවේ සමාන වුණාට පොළොව කොයි දෙයට සමාන වුණාට එයා උරා ගන්නෙම තිත්ත රසය ඊට පස්සේ එයා හදන හැම දෙෙම තිත්තයි පැලෙත් තිත්තයි කොලෙත් තිත්තයි ඵලෙත් තිත්තයි හැම තැනම තිත්ත රසයක් තියෙනවා ඉතින් ඒක මේ පැලේට කොහොඹ පැලේට කොච්චර කෙරුවත් වෙනස් කරන්න බෑ. ඒ වගේ මේ සීනි දී කරලා වැක් කරුවත් ඒ පොළොවට කොහොඹ රස ගහට ඒ මිහිරි රසයක් උරා ගැනීමේ ශක්තියක් නැහැ. ඉතින් ඒක නිසා එවැනි දෙයකින් කොහොඹ ගහකින් කරවිල ගහ වැලකින් තිත ලැබු වැලකින් මිහිරි ඵලයක් අපේක්ෂා කරන්න බෑ. එතකොට පේන්න තියෙනවා මේ මිත්‍යා දෘෂ්ටික ඉපදිච්ච මිනිස්සයා කාලකන්ණියෙක් වෙනස් කරන්න බෑ. ඒ මිනිස්සයා අපායට තීන්දුව වෙච්ච කෙනෙක් කියලා. ඒ සරුවචනාංශේ එහෙම නොකියන එකම ශාස්ත්‍රුන් වහන්සේ. අනිකෝ සීල්ම ශාස්ත්‍රුන් වහන්සේලා කියනවා දිව්‍යනාංශගේ සාපේට ලකුණුත් මොන තාලෙන්වත් පිළියෙල කරන්න බෑ. සදාකාලික අපාගත වෙනවා. සර්වචනාංශේ පමණමයි මේ මිත්‍යා දෘෂ්ටියේ තියෙන නපුර මේ මිත්‍යා දෘෂ්ටියේ තියෙන අයේනිකර தත්ත්වෙ වෙන්නලා ඔය සියලු වැඩ බහා තබලා උඹට උඹ කෙරේ අනුකම්පාවක් තියෙනවා. උඹට උඹ කෙරේ අත්හිත භාවයක්, අත් කුසල භාවයක් තියෙනවා. මේ දෘෂ්ටිය පොඩ්ඩක් බලාගන්න. ඒක බලාගන්න නැතු මේ ආලවට්ටම් කොච්චර කරත් මොන ශිල්ප හදාරැව්වත් මොන දක්ෂකම් ඇති කරගත්තත් අවසානයේ ඒක Tamanට අහිත අමනාප පිනිස දුක පිනිස අකාන්තිය පිනිස පිටනවා. කාට අද්ද කුටට බැඳගෙන අනේ හත් දෙයියනේ ඇයි මට මෙහෙම දුක් වෙන්නේ කියලා කොච්චර කිව්වත් අර දෘෂ්ටිය හදා ගන්න තෙක් එයාට සරුවච්චන් ආංශරත් උදව් කරන්න බෑ. මේ දෘෂ්ටිය ගැන කතා කරනකොට ඇත්තටම සරුවච්චන් ආංශර උදව් කරන්න බෑ. දෘෂ්ටිය කියන්නේ හොඳටම ඝන බහල් වෙච්ච, තද වෙච්ච වැරදි දැකීමක්. ඊට ඉස්සල චිත්ත tattve, ඊට ඉස්සල සංඥා tattve. ඕනම කෙනෙක් වැරද්දට පෙළඹෙන ඉස්ලාම සංඥා தත්වයට යනවා ඊට පස්සේ චිත්ත தත්වයට යනවා ඒකත් හුඟක් කල් ඇටුවම් බැස්සට පස්සේ එතනම මුල් බැස්සට පස්සේ තමයි දිටි தත්වයට යන්නේ දිටි தත්වයට ගියාට පස්සේ සරුවචන් වහන්සේටවත් බෑ හැබැයි චිත්ත தත්වේදී සරුවචන් වහන්සේට ප්‍රතිපදාට යමක් කරන්න පුළුවන් සංඥා தත්වේදී සාමාන්‍ය ගුරුවරයෝටත් කියලා දෙන්න පුළුවන් ළඟ තියෙන වැරදි සංඥාවක් එහෙම නැත්නම් විපරීත සංඥාවක් කර්මාකල මේ විපරීත සංඥාව නැවත සලකා බලනද ගැඟට රිදෙන්න ඉඩ තියෙනවා නමුත් මේක බොහෝ කල් හිතසුව පිණිස වෙනවා කියලා සංඥා මට්ටමේදී සෑහෙන පිළියම් කරන්න පුළුවන් චිත්ත tattweදී හුඟක් අමාරුයි අමාරුයි නම හැකි ditthi tattweදී බලාපොරොත්තු සුන් කරන්නේ සරුවඥාන්සේ වැඩ හිටියත් ලෝකේ ලෝකෙට බුද්ධාලෝකයේ පහළ වුණත් සජීවීව කටයුතු කරත් මිත්‍යා දෘෂ්ටි කැටයක මහා කාලකන්නිකම පේන්නේත් නැහැ සරුවචනාංශෙත් හිටියත් සරුවචනාංශික වැඩවලට විරුද්ධ වෙන එකයි වෙන්නේ. ඒක නිසා මේ දෘෂ්ටිය බහැර නොහැකි නොකල හැක්කක් එහෙම නැත්නම් කාලකන්නිකමක් ඒකේ නා පහත් කෙනෙක් කියන නෙවෙයි සරුවචනාංශෙ මේ කතා කරන්නේ ඒ කෙනා Taman ළඟ තියෙන මිත්‍යා දෘෂ්ටි කියලා දැන ගන්නා තෙක් මොන බෙහෙත කිරුවත් හරියන්නේ නැහැ. මොන මේ මේ පත්තු බැඳත් හරියන්නේ නැහැ. පය බර වායට පිටිකරහය බෙහෙත් බඳින්නාසේ කවදාකවත් තේරෙන්නේ නැහැ. අවාසනාව කියන්නේ බෞද්ධයෝ හිතනවා අපි සම්මා දිට්ඨි කියලා. හුඟක්ම මිත්‍යා දිට්ඨි තියෙන බෞද්ධයෝ අතේ. අනික විශ්ව අඩු ගන්න දන්නවා අපි ළඟ එහෙම දිට්ටි කතාවක් නැහැ අපිට ඒක අදාළ නැහැ කියලා. බෞද්ධයා විතර අමන, මරි, මෝඩ, තකතිරු જાතියක් ඇත්තේ නැහැ. ඔලොමොල වෙලා හිටায়නෝ අපි නම් අපි ඒකාන්තයෙන්ම හරි පැත්තේ ඉන්නේ කියලා. ඒක හිතුවට කමක් නැහැ. ඒක හැකි සංඥා ලබලා දෙනවා. නමුත් ඒ ඔලොමලකමෙන් ඒ පිළිගැනීමෙන් විතරක් ditthi අයින් කරන්න බෑ. අපි ළඟ තියෙන ditthiyat වරදින්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි මේ ditthිය දැඩිසිය ගන්න හොඳ නැහැ කියලා ගත්තොත් ඕන කෙනෙකුට යාට පිළියම් කරතයි. නිසා සර්වචනසේ සඳහන් කරන්නේ භයානකම ditthිය තමයි ඉදමේව සත්‍යං ඕගමඤ්ඤා යමෙක් කියනවනම් මෙයමයි සත්‍ය සියල්ල බොරු කියලා ඒක ඒකාන්තම මිත්‍යා දෘෂ්ටියක්. එහෙම දෙයක් මේ ලෝකේ නැහැ. මෙයමයි සත්‍ය අනික් සියල්ල බොරුයි කියලා කියනවනම් ඒ කියන කිසිම ගුරුවරයෙකු පිටිපස්සේ යන්න එපයි කියලා කියනවා. ඒකෙන්ම දැනගන්න කියනවා මේ මනුස්සයා බිස්නස් කාරයෙක්. මනුස්සයා පොලිටිෂියන් කෙනෙක්. මේ මනුස්සයා අනෙක් මිනිස්සු වශී කරන කෙනෙක්. මොකද රහතන් වහන්සේ නමක් එම ගහපා දෙන්නෙත් නැහැ. Taman රහත් වෙනකන් Taman තුල සෑහෙන දුරට දික්ඛිය පවතිනවා වැරදිවට. ඇත්ත වශයෙන් කියනවා නම් තණ්හා මාන දික්ටි කියන ප්‍රධාන කෙලෙස් තුනෙන් දිටි තමයි ඉස්සලම ගලවලා යන්නේ. සෝවාන් වෙනකොටම සක්කාය දිට්ටි ගලවලා නමුත් ඒක බොහෝම ප්‍රකටව ප්‍රචලිතව තියෙන කෙනෙක් මෙහෙම කියන්න පුළුවන් කිසිම පෘථග්ජනයෙකුට ජීවත් වෙන්න බෑ දිට්ඨියක ජග් ගහන්න නැතුව. හැම කෙනෙක්ම දිට්ඨියක උදව්වෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ දිට්ඨිය බලවත් කරවන්න රජ කරවන්න තමයි මේ දැඟලිල්ල. අනික් කටියට වැඩිය පෙන්නඳ මං ගත්ත එක හරි එක කියලා නැත්නම් ඒක හොඳ එක කියලා මම ඒක තමයි ප්‍රධාන දේ කියලා පෙන්නඳ දෙයක් ඇත්තේ නෑ සත්‍යයේ. දිට්ඨියේ තියෙන. ඒක නිසා අපි ගහපා දෙන්න හදනවා, කියාපාන්න හදනවා. එimhe කියාවාන්න නහර පොම්බ ගන්න යන්න යන්න මොකද වෙන්නේ? ආතතිය වැඩි වෙනවා. අසහනෙ වැඩි වෙනවා. බුදුරජාන් වහන්සේ මේ දිට්ඨිය හරහවෝ Tamanට ඇති වෙන අසහනෙ දුරු කිරීම සඳහා ආතතිය දුරු කිරීම සඳහා දරතය දුරු කිරීම සඳහා දැවිලි තැවි දුරු කිරීම සඳහා ඉතාමත්ම සරල ඉතාමත්ම ඍජු නමුත් දීර්ඝ වැඩපිළිවෙලක් යෝජනා කරනවා ඒ යෝජනා කරනේ වැඩපිළිවෙලට ඇහුම්කන් දෙන්න හරි නිහතමානී වෙන්න මම ළඟ සෑහෙන වැරදි දැන් ඇති මට ගොඩක් හදාගන්න තියෙනවා කියන කෙනාට බෙහෙත් අහනවා නැත්නම් කවුරු හිතනවා මං අනිත් කටියට මම දැනටමත් උසස් මට යමක්කමක් තේරෙනවා කියලා බුදුරජාණන් වහන්සේත් ඒ කොන්තරත් එක බාර ගන්නෑ යව හදන්න. ඒ නිසා අපිට ਸਰුවචනාංශිකේ උදව්වක් ගන්නද ධර්මයේ උදව්වක් ගන්නද සංඝයාගේ උදව්වක් ගන්නද ඒකාන්තෙම නිහතමානී වෙන්න. ඒකාන්තෙම ඔලොමල ගති අයින් කරන්න ඕනේ. ඒක නිසා යම් කිසි කෙනෙක් Tamanට තේරෙනවා නම් මේ භාවනා කටයුත්තක් නිසා හෝ බණක් ඉගෙන ගන්න වෙලාවට හෝ එහෙම නැත්නම් මොනම කඩේත්තක් කරනකොට මානසික ආතතිය වැඩි වෙනවා උන්ටම මතක තියාගන්න පැහැදිලිව පැටලිලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්වરૂපේ තමයි විමුක්ති රසය. අහනකොටමත් විවේක වෙනවා. අහනකොටමත් විස්රාම වෙනවා. අහනකොටමත් උදේකලා වෙනවා. අහනකොටමත් Taman ඇතුලේ පිරිච්ච ගතිය එනවා. අනේ මට අරක දන්නේ මේක දන්නේ අර දැනගත්තා නම් හොඳයි මේ දැනගත්තා නම් හොඳයි කියලා කවදාකවත් සරුවඥ ධර්මයේ එහෙම නැත්නම් සම්මාදිට්ඨිය දන්න කෙනෙකුට ධර්මයේ මාර්ගෙන් ආතතියක් එන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ මාර්ගෙන් ආතතියක් එන්නේ නැහැ. සංඝයා මාර්ගෙන් ආතතියක් එන්නේ නැහැ. කද්දාකවත් සීල නිසා ආතතියක් එන්නේ නැහැ. කාට හරි පේනවනම් මේ දැන් ගමේ රටේ තියෙන කතාවක් තමයි දන් දෙමින් ගත කරන කාලයට වැඩිය නැත්නම් දාන කුසලයේ සම්පූර්ණ කරනවට වැඩිය සිල් රකින්න ගියාම මාර බලවේග වැඩි කියනවා. භාවනා කරන්න ගියාම ගොඩක් මාර බලවේග තියෙනවා. එතකොට මේ කතාව එක දවසක් මට මතකයි මේ නිස්සන් වනේම පිරිසක් ගිය වෙලාවක අපවත් වෙච්ච අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ හම්බ වෙච්ච වෙලාවේදී එතන හිටපු එක්කෙනෙක් අහනවා අවසරයි ස්වාමීන් වහන්සේ මේ සාමාන්‍ය පිනක් දහමක් කරන ඉනෝට අපිට ජීවිතේ ගැට ගහගෙන යන්න පුළුවන්. නමුත් මේ සීල සමාධි ආදී භාවනා කරන්න ගියම අපිට කවදාකවත් නැති විදිහට බාධා එනවා. අපිට මාර බලවේග එනවා කියලා. ඒ ස්වාමීන් වහන්සේ කියලා තියෙන එකත් ඇත්තක් නම් තියෙනවා. හැබැයි ඒ ස්වාමීන්ට කට හොදලා කියනවා විපස්සනාවට විතරක් මාර් බලවේග නැහැ කියලා. මොකද විපස්සනා කෙලින්ම කතා කරන දිට්ඨිය ගැන විතරයි. කොත්තනක හරි මොන ක්‍රියාවකින් හරි Tamanට ආතතියක් ආවනම් අසහනයක් ආවනම් ඒ කියන්නේ හරියටම බලිග උඩ වාඩි වෙච්ච කෙනෙකුට වගේ. Tamanගේ උඩ වාඩි වාඩි උඩ වාඩි චාරි දෙනවනේ. පොඩ්ඩ වලිගේ ගසා දාලා වාඩි වෙච්චාම රිදෙන්නේ නැහැ. එයා දන්නේ නැහැ වාඩි වෙලා තියෙන වලිගේ උඩ කියලා ඉතින් දඟලනවා. ඉතින් මේක හරි අමාරුයි මේ ධිට්ඨිය පිළිබඳ කෙනෙකුට ඒක බොහොම ගන්න බහල වෙච්ච තැන. නමුත් මේ මේ කියන විමුක්ති රසය ධිට්ඨිය ලිහිල් වෙන කප. එහෙම නැත්නම් හුදෙකලාව ලංක වෙන බව, විවේකයේ ලැබෙන බව, විශ්‍රාමයේ ලැබෙන බව හැම භාවනා උපදේශ වල කමඨහන් වල හැම පුංචි පුංචි චිත්තක්ෂණයක් පාසතියි. ඒකයි ਸਰවඥන්සේ සඳහන් කරන්නේ ਸਰවඥ දේශිත ධර්මය විමුක්ති රසය කියලා. අද බුද්ධ ආගමෙන් පෙළෙන ජනතා ප්‍රමාණය එන්නේ එන්න වැඩි. එක එක නිකාය හදාන ගහ ගන්නවා, භාවනා ක්‍රම හදාන ගහ ගන්නවා, ආර්ග කරන්න කියනවා, මේක කරන්න එපයි කියනවා. নানা ප්‍රකාර විදියට මේකට බුද්ධ ආගම කියයි. මේ බුද්ධ ධර්මයේ මේක නැහැ. බුද්ධ ආගමේ හැමදාම පන්ති ભેද, නිකාය ભેද, අරකයි මේකයි ගහ ගැනලි පෙළපාලි ඇවිලි අයිතිවාසිකම් සඳහා සටන් ප්‍රතික්ෂේප කිරිලි විරෝධ පෑම් ගොඩක් තියෙනවා ධර්මයේ කවදාකවත් කිසිම තැනක මොනම දෙයක් නිසාවත් විරෝධ රැලියට රැලියක් නැහැ අයිතිවාසිකම් සඳහා කතාවකුත් නැහැ මුළු ත්‍රිපිටකයේ කිසිම තැනක ඕල්ඩන්බර්ග් කියන සුද්ධ කියවලා කියන අයිතිවාසිකම් කියන වචනවත් බුදුහාමර පාවිච්චි කළා නැහැ ඒක තන්නේ කර දේශපාලන වචනයක් බ්‍රජින අයිතිවාසිකම තමයි මේ මිච්ඡාදිට්ඨි නැති කරගන්නේ ඔය සම්මා දිට්ඨියේ ඉන්න තාකල්ම කවදාකවත් තියෙන දේ ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. නැති දෙයක් ඊළඟට අඬන්නේත් නැහැ. ඔබ දඟලන්නේ ওই දෙකට. ඔය දේශපාලනේ ගාව ගන්නවා මිච්ඡා දිට්ඨිය නිසායි විසාක කරන කියන හැම කටයුත්තකින්ම ඒ කෙනාට අනිත්‍යය, අමනාපය, අහිතය, දුක්ඛය සංවත්තයි. අද දවල් මම අපේ ධර්ම සාකච්ඡා කරන වෙලාවේදී ප්‍රශ්නයක් මතුවලා තිබුණා අනේ ස්වාමීන් වහන්සේ අපිට සංඛාර ගැන කියලා දෙන්න කොහොමද මේ පුඤ්ඤාභි සංඛාරත් සංසාරේ වඩනවා කියලා තියෙනවා අපුඤ්ඤාභි සංඛාර නම් කමන්නේ ආනෙන්ජාභි සංඛාර පුඤ්ඤාභි සංඛාර කොහොමද සංසාරේ වඩන්නේ කියලා. ඊයේ වෙලාවදී ගාක් විස්තර කරනවා වෙනකොට මම කිව්වා අපි ධර්ම දේශනාවේදී පුළුවන් තරම් ඒක සාකච්ඡා කරමු යම් කිසි කෙනෙක් මිච්ඡාදිත්‍ය කියලා කියන්නේ අවිජ්ජාවට සම්මා දිට්ඨිය කියලා කියනවනම් විඥාවට කියනවා. අවිජ්ජාව තියෙන කෙනාට අවිජ්ජාපච්ච සංඛාරා ඒකාන්තෙම සංස්කාර ඇති වෙනවා. හොඳ සංස්කාරات ඇති වෙනවා නැති නරක සංස්කාර ඇති හැම සංස්කාරයක්ම හටගන්නේ අවිද්‍යාව නිසායි කියලා සූද්දෙම්ම ලියවිලා තියෙනවා. ඒක පිළිගන්න හරි අමාරුයි බෞද්ධයාට. බෞද්ධය කියනවා පුඤ්ඤාපි සංඛාර සම්මා දිට්ඨියෙන් ඇති වෙන්න ඕනේ. අපුඤ්ඤාපි සංඛාර මිච්ඡා දිට්ඨියෙන් ඇති වෙන්න ඕනේ. ආනෙන්ජාවි සංඛාර ඒක මිච්ඡා සංඛාර කියනද ඒක නිසා ඒකත් දාන්නේ සම්මා දිට්ඨියද කියලා. නමුත් සක්කාය මේ ද්වාදසාකාර පටිච්චසමුපාදේ අවිජ්ජා පත්‍යා සංඛාර. මොනම සංස්කාරයක් හටගත්තත් හටගන්නේ අවිද්‍යාව නිසා. සංස්කාර වල එකයි කරන්නේ රැස් කරනවා. නිරෝධ කරනවා, ක්ෂය කරනවා, වැය කරනවා නෙවෙයි. ඒක තනිකර විරුද්ධයි සංස්කාරවලට. ඒක නිසා මේ මිච්ඡා දිට්ඨියකින් තියාගෙන නැත්නම් අවිද්‍යාව කියන සංස්කාර ඕන තරම් තියෙන පුළුවන්. වෙන විදිහට කියනවා නම් අවිද්‍යාව තියෙන තැන විතරයි සංස්කාර තියෙන්නේ. අවිද්‍යාවයත්තේ අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධෝ. අවිද්‍යාවගේ අශේෂ ඉතුරුක් නැති නිරෝධේ වුණොත් ආය සංස්කාර වල ඉතුරු වෙන දෙයක් නැහැ අසංස්කාර වෙනවා. චීන සංස්කාරයක් ඕනම දෙයක් අවිද්‍යාව නිසා වෙන්නේ. ඒ සංස්කාර જાති තුනක් තියෙනවා පුඤ්ඤාවි සංඛාරා පුඤ්ඤාවි සංඛාරාණෙන් ජාවි සංඛාර කියලා පුඤ්ඤා පුඤ්ඤාවි සංඛාර කියලා කියන්නේ පව් පැත්තට සකස් කිරීම. පව් පැත්තට රැස් කිරීම. පුඤ්ඤාවි සංඛාර කියන්නේ පින් පැත්තට රැස් කිරීම. ඊට පස්සේ නෝ අපුන් ආනෙන්ජාවි සංඛාර කියලා පවුත් නැති පිනුත් නැති මධ්‍යස්ථ රැස් කිරීම. ඉතින් මම පෙළ ගැසලා තියෙන්නේ පව් රැස් කිරීම වලට වඩා හොඳයි පිං පැත්ත. පිං පැත්තටත් වඩා හොඳයි උපේක්ෂා පැත්තට තියෙන සංස්කාර. හැබැයි ඒ සංස්කාර. ඉතින් එතකොට කියන්න වෙන්නේ කිව්වෙත් මම ඒ වෙලාවේ හැටියට අපුඤ්ඤාපි සංස්කාර අයින් කරන්න අපි පුඤ්ඤාපි සංස්කාර ඉදිරියට ගන්නවා. පවෙන් වැංවීම සඳහා පින ඉදිරියට ගන්නවා. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම අපේ හිත පවිතී. හිතේ ස්වභාවේ පව. එහෙම නැත්නම් පුතුජනස්ස චාතුමාර චත්තාරෝ මහා අපායා සකගේය සදිසා පෘ탁 ජනයාට අපාය හතර gedara වගේ මේ පොඩි විරාමයකට මේ මනුස්ස ලෝකේ ඇවිල්ලා හිටියට මේකේ ලෙසල වැටිච්ච ගමන් අපායට තමයි වැටෙන්නේ ඒක තමයි පුළුවගේ හැටි ඉතින් බුදුජානනාංශෝය බාහර සූත්‍රයේ අපි ගියේ පාර ගත්තා වැඩමුළුවට ඒකෙදි සඳහන් කරා මේ බර දරන්නා බාරහාර කියලා කියනවා බර ගිනියන්නට කියනවා පුද්ගල කියන නම. පුද්ගලයෙක් කියලා කියන්නේ සංසාරේ කොහෙදෝ යන බරක් කරේ තියාගෙන ඇදපන් වෛරෝ බර භාගේ යාගෙන ඉතින් අඬ අඬ අඬ අඬ උස්සගෙන යනවා. ඒ පුද්ගලයා කියන එකනා පුද්ගල නාමය මෛත්‍රී භාවනා විස්තර කරන අටුවාචාර්ය සඳහන් කරනවා ඕනම වෙලාවකට අපායට යන්න පුළුවන් කියන. පුද්ගලයාට අපාය දොර නිතරම ඇරලා තියෙනවා. ආයේ මේක අඩග වෙන්න එක විතරයි තියෙන්නේ. සල්ලි සමාජ මුදල් ගෙවන්න ඕන කම නැහැ. ඒ කාන්තේම අපායට යන්න පුළුවන්. යමෙක් අඳුර ගන්නනම අසවලයි කියලා. ඒ කියලා තියන්නේ මේ අසවල් ආයශුතුන් වහන්සේ මේ නම ඇත්තේ මේ ගෝත්‍ර ඇත්තේ කිව්වොත් එයා පුද්ගල නාමයට වැටෙනවා. හැම පුද්ගලයෙක්ම බරක් දරන කෙනෙක්. එයා ඕනම වෙලාවක අපායට යනවා. ඒක නිසා ඒ පුද්ගල නාමයට වැටෙන පුතඥයාගේ වැඩේ රැස් කරනවා තමයි යකඩ පිස්සෝ ඉන්නේ. මොනවා පාර දැක්කත් යකඩ කැල්ලක් එල්ලගෙන යන්නේ. මජං ගාගෙන යකඩ එල්ලගෙන යනවා. ඒ වගේ පුත්තජනයාගේ වැඩේ, පුද්ගලයාගේ වැඩේ පුදුමාකාර රැස්කිරීම රැස් කරනවා. ඒක පිංමුවාවෙන් රැස් කරත්, පවුමුවාවෙන් රැස් කරත්, උපේක්ෂාමුවාවෙන් රැස් කරත්, මේ හැම එකකම උසවාගෙන යන්න බරක් තියෙනවා. හැබැයි පවු වලට තියෙන බරට වැඩිය අඩුයි පින් පැත්තේ තියෙන සංස්කාර. ඊටත් වැඩිය අඩුයි උපේක්ෂාව පැත්තේ තියෙන සංස්කාර. නමුත් අවු කරන්න ලොකු උනන්දුවක්, ලොකු ශිල්පයක්, ලොකු ආයුධ ලොකෝක් අපි ළඟ තියෙනවා. ඉම්පැතර යනකොට ශිල්පේ අඩුයි, උනන්දු හොගක් අඩුයි, දන්න දැනුමත් අඩුයි. යම් කිසි කෙනෙක් කිව්වොත් එමේ ඊටත් වැඩිය වටිනවා යමක් නොකර සිටීම කියලා. උපේක්ෂාවෙන් කිය. සියල්ලෙන් වෙන් කිරීම කියලා ගහයි. වගේ දෙයක් එම රේඩියෝ එකකම කිව්වොත් જાතිය අමතලා ගුටි කණ්ඩක් වෙනවා. මොකද අර කරපල්ලා මේක කරපල්ලා අරක කරපල්ලා කියන නායකයන්ගේ බහට ජනමාධ්‍යම ජන විඥාණයම යට වෙලා ඉවරයි. ඒ නිසා ඒ පින් කරනටත් වැඩිය හොඳයි පව් නොකර සිටි. යමක් නොකර සිටීම ඊටත් වැඩිය එහාට යන්න තියෙනවා. ඉතින් ඒක නිසා සංස්කාර වශයෙන් ගත්තොත් කොයි එකත් රැස්කිරීම පිණිස සංසාරේ වැඩිම පිණිස පාලනය කරනවා. ඒක මේකෙදී මේ මිච්ඡා දිච්ඡය අනුවගේ සංස්කාර කියනකොට සරුවත්ෙන් තේ යාච චේතනා යාච පත්තනා යෝච පනිදි යෝච සංකාරා සබ්බේතේ අහිතාය අමනාපාය අකන්තාය දුක්ඛාය සංවත. ඒක නම් මොන දෙයක් ප්‍රාර්ථනා කරත්. ඒ දෙනා මොන චේතනාවක් කරත් මොන දෙයක් අභිමතාර්ථ වශයෙන් තියාගත්තත් මොන සකස් කිරීම කරත් ඒ කරන හැම දෙයකම දුක් විඳිනවා. හැම දෙයකම ඝර්ෂණයක් ඇති කර ගන්නවා. හැම දෙයකම දැවිල්ලක් ඇති කර ගන්නවා. හැම දෙයකම තැවිල්ලක් ඇති කර ගන්නවා. මොකද හේතුව එයා දෘෂ්ටිය සකස් කරගෙන නැත්තම්. ඒ නොසකස් එහෙම නැත්නම් සකස් කරගත්තේ නැති දෘෂ්ටියෙන් පෙරිලා එන කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම ඕනම දෙයක් ඒ කෙනාට අහිත අමනාප දුක් පිනිස පිහිටනවා. ඉතින් ඒ නිසා තමන්ට හිතසුව කැමැති තමන් කෙරේ අනුකම්පාවක් තියෙන අර්ථ සිත්‍ය සලකන කෙනා නිතරම සැලකිලිමත් වෙන්න ඕනේ මගේ දෘෂ්ටිය දිට්ඨිජු කම්ම නැත්නම් දෘෂ්ටිය ඍජු කිරීම නැත්නම් දෘෂ්ටිය පුලුල් කිරීම එහෙම නැත්නම් සම්මාදීට්ඨියටපත් කිරීම වශයෙන් මම කොච්චරක් මගේ ජීවිතේ කොච්චරක් මගේ දවසේ මම ගත කරනවද කියලා එහෙම සලකන්නේ නැතුව ගත කරන කිනාට රැස් කරන සංස්කාර තොග ගාණින් රැස් වෙන්නේ කොහොමඩක්වත් පොත් ලැබීමක් වෙන්නේ නැහැ. ඉන්ෂා ඒව අනිකාන පටිසන්දෙන්න පටන් ගත්තට පස්සේ කිසිම පාලනයක් නැහැ. මොකද අවිද්‍යාව තියෙන තාක්කල්. ඒ නිසා මේ අවිද්‍යාව වැඩි වෙන්න වැඩි වෙන්න සංස්කාර බලේ වැඩි නිසා කෙලස් වැඩි වෙන එක දඟලන වැඩි. කාය කර්ම වැඩි, වචී කර්ම වැඩි, මනෝ කර්ම වැඩි. ඉතින් ඒ වගේ කැළඹිලි චංචල කම්පන සහිත ඉන්ජන සහිත ස්පන්දන සහිත කෙනෙකුට ගෝකල් කායික ක්‍රියා තැම්පත් කරගෙන ඉඳගෙන වෙනවා ගොඩාක්කල් වාචසික ක්‍රියා තැම්පත් කරගෙන ඉඳිනවා එහෙම කළත් ඇස් දෙක වහගත්තක මම මනස තුල යුද්ධයක් පටන් යම් ආකාරයකින් එහෙම කෙනෙකුට කාය කර්ම වචී කර්ම කියන කායේ ක්‍රියා වචන ක්‍රියා යම් ප්‍රමාණයකට තැම්පත් කරගන්න නැතුව ඇස් දෙක වහන්නත් බයයි. භාවනා ගැන හිතන්නත් බයයි. තමන් ඒකාන්තේ උනසුදුස්සෙක් කරගන්න. මට පව් වැඩි මට කරන්න බෑ භාවනා කරන්න බෑයි කියන. නමුත් ඒතිෙදී අපි මේ වගේ පිටසක් ගැන කතා කරලා බැලුවොත් ඒස කෙනෙක් එහෙම తాවකාලිකව ස්ථිරෝගී ගියත් ඇහැරලා විවේකසේනාසනයකට ඇවිල්ලා ගහක් මුල වාඩිලා ශූන්‍යාකාරයක් වාඩි වෙලා විශාල කැපකිරීමක් කළා මේ කරන්නේ. නැත්නම් ගොඩාක් ඊතරතොටේ වැඩ අත්හැරලා දාලා මේකත් ඉන්නේ. ගොඩාක් කලේසු කතා අනතර කරලා මේ ඉන්නේ. ඒ තරම් කාය කර්ම වචී කර්ම තැම්පත් කරගත්තත් මනස තුල මනෝ කර්ම දිහා බලනකොට ඇත් දෙක වහන්න බය හිතෙන තරම් මේක ඇතුලේ කෙලස් ගොජ දාන්න පටන් ගන්නවා. භාවනා කරන්න ආවට පස්සේ විශේෂයෙන්ම කාය කර්ම වචී කර්ම වල tempatකමක් කෙරෙන්න කෙරෙන්න මානසික ගොජේ වැඩි වෙන්න පටන් ගන්නවා. මානසික හරදර ගතිය වැඩි වෙන්න පටන් ගන්නවා. කැලේ හිටපු මීහරකෙක් කුළු මීහරකෙක් ගමට ගෙනල්ලා බැන්දාට පස්සේ අනිවාර්යයෙන්ම උගේ කුළු ගතිය මතුවෙනවා. නිකං කැලේ ඇවිදලා හිටපු කුරුල්ලෙක් ගෙනල්ලා කූඩුවට දාලා බලන්න බුදුමාකාර දැඟලිල්ලක් දඟනවා. නිකං සෙල්ලම් කරන පූස්පැටියෙක් ලණු කෑල්ලක් ගැට ගහන්න උට බාම්ම තේනවා. උපිනුම් ගහන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි අපේ හිත මේ සම්මාදිච්චය හදාන අදහසකින් හෝ අවිද්‍යාව නැති කරන අදහසින් හෝ සංස්කාර අඩු කරන ගතියකින් හෝ මොනම දෙයකට හරි පුංචි පාලනයකට යට කරපු ගමන් පුදුම විදියට ගොඩ දාපු මාළුවෙක් වගේ මේක ගැහෙන්න පටන් ගන්නවා. නිසා උඟෝ දෙනෙක් හිතනවා තම අපිට භාවනා කරන්න වයසමදි කියලා. තාටියක් කල් ගියාම හරියයි කියලා. ගෙදරතොරේ ප්‍රශ්න ඉවරෙච්චාම එහෙම වෙන එකක් නැහැ. හිත බොහොම කීකරු වෙයි කියලා. තව පොඩ වයසම අධිකම තියෙන කට්ටියට භාවනා කරන්න. හැබැයි පොඩි එකා භාවනා කරත් එච්චරයි, මැද වයසක භාවනා කරත් එච්චරයි, වයසට ගිය එකන භාවනා කරත් එච්චරයි. එනිසා භාවනා නොකිරීම සඳහා එක එක්කෙනෙක් දෙන නිදහසර කරන දිහා බලනකොට වෙන hina වෙන්න වෙන hina කාල ජීවත් වෙන්න වෙන මොකක්වත් ඕනේ කරන්නේ. ඒ තරම්ම Tamanට අහිමි කර දුක එළවෙන අහිත අමනාප තොරතුරුමයි Taman හදලා කියන්නේ. මෙවැනි භාවනාවක් කළා තමන්ගේ දෘෂ්ටි හදාගත්තොත් හොඳයි, අවිද්‍යාව දුරු කළොත් හොඳයි, සංස්කාර ටික නැතර කරගත්තොත් හොඳයි කිව්වොත් එහෙම කොහොම කරන්නද අඩු ගන්න මේ භාවනා මධ්‍යස්ථානට ගියාම තිබුණට වැඩිය හිත ඇවිස්සෙන්න පටන් ගන්නවනේ කියලා හැම කෙනෙක්ම හිතනවා මේක මගේ දෝෂයක් කියලා. මේ මට වෙච්ච කර්මයක් කියලා. නෑ මේක මානවයාගේ කර්මයක්. කොයි කෙනාටත් එකයි. ඒ එන කරදර නැත්තම් මේ ඇත් එක වහගත්තට පස්සේ මේ ගොජ දාන ගතිය ගෑනු පිටිමි ભેදයක් ඇත්තේම නැත. අරණ්‍ය වාසීද ග්‍රාම වාසී කියලා වෙනසක් ඇත්තේම නැත. පැවිදිතු පැවිදිති කියලා ප්‍රශ්නකුත් ඇත්තේම නැත. සියලු දෙනාගේම තත්ත්වය අපි මේක විවෘතව කතා කරොත් දවසක. මම මෙතෙක් කල් හිටියේ කැලේ හිටු මීහරකෙක් වගේ මට ඕන දේවල් මං කරා මට ඕන කතාවක් මං කරා මට හිත ඕන ඕන දේවල් කරා නමුත් මං අද මේ මොකද්ද පෞද්ගලිකව Taman ගත දැඩි අදිෂ්ඨානකින් කායි ක්‍රියා ටික නතර කරා වාචසික ක්‍රියා පොඩ නතර කරලා ගණ්‍යා කෙරින් කුලයා කෙරින් වෙන්ව මම මේ මින්ද ගියාම මෙන්න මගේ හිතට එන දේවල් කියලා කියන්න පටන් ගත්තොත් හැම කෙනෙකුටම නව කතාවක් කියන තරම් තොරතුරු තියෙනවා. ඒක බුදුරජාණන්සේ නොදැන නෙවෙයි මේ ප්‍රතිපදාව ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි හිතනවා ඒ විදිහට මගේ හිතයි නොසණ්ඩාල, මගේ හිතයි අකීකරු, මගේ හිතයි දුස්සීල, මගේ හිතයි බයලජ්ජ නැත්තේ, මගේ හිතටයි හිරියොතප් නැත්තේ, මගේ හිතටයි සංවර නැත්තේ කියලා අර දුක් ටික අර නොහොබිනා ගති ටික සේරම මම කියා ගන්න ගියොත් ඒ කෙනාට කොහොමඩක්වත් ගොඩෙන්න බෑ. නමුත් අපිට කල්යාණ මිත්‍රෙක් හම්බුනොත් සාකච්ඡාවක් හම්බුනොත් කවුරුර කියන්න පටන් අරගත්තොත් මටත් එහෙම වෙනවා මටත් එහෙම වෙනවා මටත් එහෙම වෙනවා කියලා අය කාටත් හොරි කියනවනම් ඒ සොරි කියන දෙයක් නැහැ. ඔක්කොටම හොරි කියනවනේ ඉතින් ප්‍රශ්නයක් නැහැ. බලනකොට ඔක්කොටම හොරි. එක එකක් කතා කරන්නේ. කතා කරන්නේ මොකටද රූප ලාවන්‍ය ගැන. ජනප්‍රිය වෙන්නේ. ලාභ සත්කාර සම්මාන සිලෝක. නමුත් බුදු ජානනාංශය අපිට මේ සාකච්ඡාවක් ඇති කළ දීලා තියෙනවා. බලා භාවනා කරන කට්ටිය එකතු වෙලා තමන් තම භාවනා කරන්න ගියාම තියෙන දුෂ්කරතා ටික විතර කතා කරපළා. ඒකට උත්තර දෙන්නත් පුළුවන් ඕන තරම් සූත්‍ර පිටකේ එහෙම නැත්නම් අටුවාවල තියෙනවා. නමුත් මේ හෙලි කිරීමම උත්තරයි. මට මේ දේ වෙනවා මෙහෙමයි වෙන්න ඕන කියලා හෙලි කිරීමම උත්තරයක්. ඒ තුල විශාල නියතමානිකමක් තියෙනවා. ඒ තුල ඔලොමොට්ටලකමට ඉඩ නැහැ. ඒ තුල අසහනයකට ඉඩ නැහැ. නමුත් හෙලිකරනද විශ්වසනීය කල්යාණ මිත්‍රෙක් අවශ්‍යයි. නැත්නම් කල්යාණ මිත්‍ර පරිශදයක් අවශ්‍යයි. අපිට එහෙම එකක් නැහැ. අපිට වචනේ වරදිනකොට චෝදනා කරන්න කැලපැත්තට ගහන්න ඕන තරම් ඉන්නවා. නමුත් මනස හැදෙන්නයි හදන්නේ මේ කාය කර්ම වචී කර්ම දුරුවන් කරගෙනයි මේ දඟලන්නේ. මට අවශ්‍යලා තියෙන මනෝ කර්ම ටික අඩු කරන්නයි. නමුත් වෙන්නේ මොකද මනෝ කර්ම වැඩි වෙන එකයි. ඒ නිසා මේක සාකච්ඡා කරන්න ඕනේ කියලා කිව්වොත් උගදෙනෙක් හිටන මේක පුද්ගලික ප්‍රශ්නයක් මගේ මේ දේවල් කියන්න බෑ කියලා. එහෙම නැත්නම් වෙන කෙනෙක් මාව වැරදිට පාවිච්චි කරાવી. ඒක නිසා මම හෙලි කරන්න බෑ ඒක නිසා හෙලිදරව් කරගන්න බැරුව අද පුදුමාකාර දුක් විඳින ගතියක් තියෙනවා. භාවනා කරනකොට කරන්නේ හැම කෙනෙක්ම විශ්වාස කරනවා. විශ්වාස කරලා දන්නවා මේ හැම කෙනෙක්ම මුවින් නොබෙන හිටියට හැම කෙනෙක් යටම පැහැවෙන සරවගුඩු gediyak වගේ පුරව තියෙන gediyak වගේ කොච්චි දා ගන්න බැරුව එළියට දා ගන්න බැරුව සරව තියෙනවා. ඉතින් මේ සරව වසංගන ඉඳ ඉඳ පිළිකාවට හැරෙනවා. අර්බුදයකට හැරෙනවා. මේක එළියට දා ගන්න. එළියට දාපම ලස්සන නැහැ. ශරව තමයි එළියට එන්නේ, පුරුව තමයි එළියට එන්නේ, කයට හොඳයි. ඉතින් ඒ නිසා ඒ දිච්ඡය අවිද්‍යාව අවිද්‍යාවට බොහොම නෑදෑකමක් දක්වන සංස්කාර මේ සංස්කාරයන් සංසිඳ වීම නැත්නම් සංස්කාරයන් නාතු කර ගැනීම පාලනය කර ගැනීම හික්මව ගැනීම ආණ්ඩුමට්ටු කර ගැනීම බයලජ්ජා තත්ත්වයටපත් කර ගැනීම අපි හිතන තරම් ලේසි නෑ මොකද සංසාරේ නොදන්නා කෙලවරක ඉඳලා අපි මේ අවිද්‍යාවට පොහොර දම තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ සංස්කාර වලට පොහොර දම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒව රැස් කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපිට යම් දවසක මම ඉන්නේ මිත්‍යාදිටික වෙන්න පුළුවන්. ඒකයි මම මේ වැඩ බදාගන්නේ ගොඩක්. ඒකයි මම මේ ඒ වයින් ආතතිගත වෙලා මහා මේරු ඔළුවට තියාගත්ත වගේ වෙහෙසෙන්නේ. එහෙම නැත්නම් මේ ධර්මයේ තියෙන ඕකට නෙමෙයි බොහොම සැහැල්ලුවෙන් වැඩ කරුවත් විවේකයෙන් ඉඳයි කියලා. Taman ළඟත් මිත්‍යා දෘෂ්ටි ඇති. මම මේක හදාගන්න ඕනේ කියලා නිහතමානී වෙලා යටහත් පහත් වුණොත් සරුවචාන්සේ ප්‍රතිපදා ඉදිරිපත් කරනවා. මේ ඉතුරු තියෙන වෙලාව අපි පොඩ්ඩක් බලමු. එකක් මේ අවිද්‍යාවට බොහොම සම්බන්ධයි සංස්කාර කියන එක. ඒ වගේම ප්‍රශ්නේදී ප්‍රශ්න සාකච්ඡායේදීත් අපි පස්සට තිබ්බා මේ සංස්කාර කියන එක අපි ටිකක් ධර්මසේ විදේශනාවේදී සාකච්ඡා කරගනිමු කියලා. මෙන්න මේ විදිහට අපි සර්වචන් ආංශයේ මෙතෙක් අපි සාකච්ඡා කරපු මේ සංකීර්ණ සමාජගත ප්‍රශ්නෙට උත්තර දෙන හැටි බලමු. සර්වචන් වහන්සේ මේ සංස්කාර ගුරුසු තන සිට සියුම් තන දක්වා කපා හැලීම එකම එක කමඨහනක් කරා දේශනා කරනවා එක මේක කමඨහන තමයි ආනාපාන සතිය ඒකට කියන අපි ආනාපාන සති සූත්‍රය කියන. ඒ ආනාපාන සති සූත්‍රය විස්තර කරන්න ගිහිල්ලා සර්වචනසි විශාල පසුබිමක් නිදාන කතාවකට ඉඩ තියලා ආනපනේ කතා කරන්නේ ඒ නිසා පේන්න තියෙනවා ඒ පසුබිම සහ නිදාන කතාව සලකා බලනකොට දහසකුත් එකක් කර්මස්ථාන වඩන ඕනම කෙනෙකුට බය නැතුව ආනපාන සතිය දෙන්න පුළුවන් දෙන්න වටිනවා ඒක තෙදවත් කර්මස්ථානය බලවත් කර්මස්ථානය අමාරුවෙන් හරි යාලු කරගත්තොත් හොඳ නෑදෑයෙක් ඉනිසා සර්වඥන්සේ ඒ ආනාපාන සති සූත්‍රයේදී සතිපට්ඨාන සූත්‍රයට පමණක් දෙවෙන විදි වෙන විදියට ආනාපාන සතිය විස්තර කරනවා. ඒ ආනාපාන සතිපට්ඨානේ ආනාපාන විස්තර වෙන්නේ පළවෙනි චතුස්කේ විතරයි. මේකේ චතුස්ක හතරක් 16 ආකාරයකට විස්තර කරනවා ආශ්වාස 16යි ප්‍රශ්වාස 16යි 32 වෙනි ආකාරයකට විස්තර කරනවා විස්තර කරනකොට ඉස්සල්ලාම සරුවචනාංශේ මතක් කරනවා අපි දැන් මේ වෙනකොට gedara තියලා ආපු කාම ගුණ තියෙනවානේ අපි ඒගොල්ල ඉන්න හරක බල්ලෝ එරුව ඌරෝ එහෙම නැත්නම් අත්තරම් මිනිමුතු එහෙම නැත්නම් ගෙවල් දොරින් නෑදෑයෝ ගෑනු පිරිමි ඉන්නවනේ ඒ සියලු සංඥාවල් අරවට කියන කාම ගුණ කියලා මෙහි ඇවිල්ලා අස්ත වහගත්තට පස්සේ ඔළුවට එනවා ඒ වගේ සංඥා. ඒකට කියන කාම සංඥා කියලා. ඉතින් මේ කාම සංඥා වලින් වැළකීලා කාම සංඥා අයින් කරන්න ගිය කිනාට තමයි තේරෙන්නේ අපි සංසාරෙ මෙතෙක් කල් කරලා තියෙන මේ කාම සංඥා වඩන එක ඉතින් මේ එක වරුවක් ඇවිල්ලා භාවනා කරලා සංසාරයක් වඩපු කාම සංඥාවල් කහට ඒ කෙලෙස් කසට යන්නේ නැහැ. ඒව අපි අන යන තැන එලෙවෙලෝ කියලා පාර දෙනවා. නින්දෙදිත් පාර දෙනවා. භාවනා මධ්‍යස්ථානෙදිත් පාර දෙනවා. සක්මනේදිත් පාර දෙනවා. ඒ මොකද අපි මෙතෙක් කල් ඒකටමයි පොහොර දාලා තියෙන්නේ. ඒ නිසා ඒ කාම සංඥා නැත්තම් කාම ඡන්ද කියලත් මේකට කියනවා. සරුවචන්සේ ඒකට පෙන්නන්නේ ණයක් කියලා. ඔබ මෙතෙක් කල් ණයට කාලා තිනවා දැන් ඇවිල්ලා ඇස් දෙක වහගෙන භාවනා කරන්න ඕන කිව්වට හරියන්නේ නැහැ. අපිට මේ ණය ගෙවන්න වෙනවා. නිසා කාමච්ඡන්ද කියන්නේ ණයක්. මේ ਸਰවඥාන්සේ ඒකට ප්‍රතිපදාවක් දෙනවා. ඔබ ඒ වෙනුවට රූප ධර්මයක් සමාදන් වෙයන්. හිත රූප ධර්මකින් පුරෝපං. ඒතර කාමච්ඡන්ද ගෙවදින්න ඉඩක් නැහැ. යම් කිසි කෙනෙක් ඒ ඒ කියන මතය බුදුහාමුදුරන්ගේ ඒ දෘෂ්ටිය එහෙම නැත්නම් බුදුහාමුදුර දෙන ප්‍රතිපදා එහෙම නැත්නම් මේ බුදුහාමුදුර දෙන සම්මා දිට්ඨිය නැත්නම් යෝනිසුමනසිකාරය තේරුම් ගත්තොත් එයා කමටහන් ගන්නවා. ඒ කමටහන ඒකාන්තම රූප කමටහනක් ඒකාන්තම කායනුපස්සනාව බුදුහාමුදුර කියනවා උඹට ඒ gedara දාලාපු කාම ගුණ හෝ ඒ වගේ හේවණල්ල පිටිපස්සේ එළවෙලව පහර දෙන කාම සංඥා හෝ නැති කරන්න නම් තමන්ගේම කය අරමුණු කරගෙන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකේ හිත පවත්තන හැම චිත්තක්ෂණයකම තමන් කාම ගුණයන්ගෙන් සාකාම සංඥාවන්ගෙන් බැටකෑම නතර කරගන්න. අසහනෙ නතර කරගන්න. දරතේ නතර කරගන්න. ආතතිය නතර කරගන්න. ඒ නිසා එක චිත්තක්ෂණයක් අපි මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා. මම දැන් මෙතන සමබරව සමමිතිකව වාඩි වෙලා ඉනවයි කියනවනම් ඒ එක චිත්තක්ෂණයක මම දැන් මෙතන උපයන්නේ අපිට මුළු ලෝකෙම තෑගි දෙන්න වෙනවා. මුළු ලෝකෙම අතහරින්න වෙනවා. එහෙම නැත්නම් ඒක අනිත් පැත්තට කියන්නේ මේ මගේ කය පිළිබඳ සතිමත් වෙන්න නම් මුළු ලෝකයේ පිළිබඳව අසතිමත් වෙන්න වෙනවා. අපිට ඒකයි බැරි. අපි හරිය ලොකු යෝගාවචරයෝ තමයි. ලොකු කැපකිරීම කළා තියෙන ලොකු දාන දෙනවා, ලොකු සිල් ලකින, ලොකු භාවනා කරනවා. නමුත් එක චිත්තක්ෂණයකටවත් මේ Tamanට මෙච්චර හිතසුව එළවන මේ අසහනේ නැති වර්තමාන මොහොත ගන්න බෑ. ඇති අතීතයට හිත දුවන. අනාගතයට හිත දුවන. අරය ගැන හිත දුවන. අතන ගැන හිත දුවන. මම දැන් මෙතන කොයි වෙලාවකවත් නැහැ. ඒ නිසා අපිට කියන්න වෙනවා හොඳට මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට මේ කයේ හිත පිහිටවන්න ගියොත් අපි මුළු සංසාරේ විනෝදාංශයට කරලා තියෙන වර්තමාන චිත්තක්ෂණයට වෛර කරපු එක. අපේ සියලු විනෝදාංශ, අපේ සියලු ප්‍රාර්ථනා, අපේ සියලු ප්‍රනිදි, අපේ සියලු චේතනා, අපේ සියලු සංස්කාර සියල්ලම උත්සාහ කරන්නේ වර්තමානයේ හිතපන්නයි. මේ හැම එකක්ම බොහොම විචිත්‍රයි, ප්‍රතිඵලදායි, වහා ප්‍රතිඵලගෙන දෙන සුළුයි. ඒ නිසා අපි බොහොම ආශාවෙන් වර්තමාන මොහොතට වෛර කරලා ඒ වෙනුවට අතීත අනාගත වශයෙන් කෙලෙස් වගුරුවනවා, සංස්කාර වඩනවා. මෙච්චර කා කාලයක් නොදන්නා කෙලවරක ඉඳලා අවිද්‍යාවෙන් පෝෂණය ලැබෙන මේ සංස්කාරය සරුවචනාංශي සඳහන් කරන ඔබට එක චිත්තක්ෂණයක මම දැන් මෙතන කියන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණේ කිසිම සංස්කාරයක් නැහැ කිසිම අවිද්‍යාවක් නැහැ නමුත් ඔබට තේරෙන්න මම දැන් ඉන්නේ කෙලෙස් නැති අවිද්‍යාව නැති සංස්කාර නැති එකක් කියලා එක චිත්තක්ෂණයක තීරණ එක ටික වේලාවක් සිද්ධි කරනකොට විතරයි නැත්නම් මම දැන් මෙතන මොහොත ඉන්නවා කියන කඹේට නැග්ගටමදි කඹේ ටික දිගේ යනකොට තමයි සම්බරකම තේරෙන්නේ කම්බේ කැවිදිනා වගේ වැඩක්. නැත්නම් බයිසිකල් එක නැගලා යනවා වගේ. ඒ නිසා මේ මම දැන් මොහොත කියන එකේ පවතින හැම චිත්තක්ෂණයකම අපි මිච්ඡර දිරදිගාපු අවිද්‍යාවට බලවත් යුද ප්‍රකාශයක් කරනවා. සියලු සංස්කාරයන්ගේ සමතයක් කරනවා. ඒ නිසා එක චිත්තක්ෂණයට හෝ කෙනෙකුට හිතුව දාන්න පුළුවන් නම් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා ඒ චිත්තක්ෂණය මතක තියාන මුළු ලෝකෙම දන් දීව කුසලය මේකේ සිද්ධ වෙනවා ඒක පිළිබඳව දෘෂ්ටිය හරිනම් මම මේ කරන්නේ කවුද රවට්ටන්න නෙවෙයි ලාභ සත්කාර සම්මාන සඳහා නෙවෙයි බයට නෙවෙයි ආදායම් බද්දෙන් ගැලවෙන්න නෙවෙයි මම මේ කරන්නේ අවංක අදහසින් කියලා ඒ ඒ කුසලය දාන කුසලයට වැඩි එහා යනවා ඊට පස්සේ ඒ කෙනාට පිටකොන්දක් තියෙනවා නම් පෞරුෂත්වයක් තියෙනවා නම් අවශ්‍යතාවයක් තියෙනවා නම් ප්‍රතිපදාව රකින්න ඕන නම් යාට කිතයි දැන් ඔබ දන්නවනේ වර්තමාන මොහොතේ හිටියොත් අවිද්‍යාව නැහැ සංස්කාර නැහැ කියලා ඔබට චිත්තක්ෂණ කීයක් ඉන්න පුළුවන්. ඔන්න ඕක තමයි මේ ආධ්‍යාත්මික පිටකොන්ද. ඔබේ පෞරුෂත්වය කියන්නේ ඒක. ඒක ඉන්න බැරි නම් ඉතින් කොඳු යට පෙළ නැති සතෙක් තමයි. ඉන්න බැරි නම් කාන්තාර ගෙලියට දාපු ගල් ගැඩවිල්ලෙක් වගේ වේලිලා නැහිනවා. ඊට පස්සේ ඒ කෙනාට තියෙනවනම් යම් කිසි මොලයක් ලුණු මිරිස් කාපු මොලයක් දැන් නම් බෑ තමයි. නමුත් මම අද ඉඳලා මේක මගේ ජීවන දර්ශනය කර ගන්නවා. ආධ්‍යාත්මික පිටකොන්ද කරගන්න මම බලනවා පැයකදී වැඩ බාරිලා ඉන්න පැයකදී චිත්තක්ෂණ කීයක් මට වර්තමාන මොහොතේ ඉන්න පුළුවන්ද? ඉන්නේ ඉරියව්වේ ඉන්න පුළුවන්ද කියලා බැල යම් කිසි කෙනෙකුට යම් ආකාරයකින් ධෛර්යමත් වෙන ප්‍රමාණයට මෙන්න මේ චිත්තක්ෂණ ගන්න වැඩි කරන්න පුළුවන් නම් ඒ වැඩි කරන හැම චිත්තක්ෂණයකටම සාපේක්ෂව විමුක්ති රසය ලැබෙනවා. විවේක රසය ලැබෙනවා. බුද්ධ කලා රසය ලැබෙනවා. පිරිච්ඡකම ලැබෙනවා. ඉතින් ඒකෙන් තේරෙන්න පටන් ගන්නවා මේ මරණයෙන් එහාට යන්න ඕනේ නෑ මේ වැඩේදී ආනිසංස ලබන්න. දන් දෙනකොට නම් අපි කියන්නේ මරණයෙන් පස්සේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක සම්පත්තිනේ. මේ භාවනා සම්පත්තිය එතනම තමයි තේරෙනවා. හැබැයි ඒකට මේක නොකොලොත් මිත්‍යාදිත්‍යයෙන් කරන කියන හිතන හැම දෙයකින්ම කෙලෙස් ලැබෙන ලෝකෙක මට බුදුහාමරගේ ප්‍රතිපත්තිය නිසා ප්‍රතිපදාව නිසා මගේ පීඨීම නිසා මගේ ලෑස්තිලා යාම නිසා මගේ සතිය නිසා මම කරපු අත්තර දිහරහා මට දැන් මෙච්චර චිත්තක්ෂණ ප්‍රමාණයක් වර්තමානයේ පවත් ගන්න පුළුවන්. ඒක බලාපොරොත්තු දනවන සුළුයි. කියනවනම් ඒ මනුස්සයට මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් කියලා මීටර එකට දාලා කියන වගේ කී හැකියි. ඒ මනුස්සයට සාමාන්‍ය බුද්ධිය තියෙනවා කියලා කියන්න පුළුවන්. ක්‍රමසහ විදි තියනවා කියලා කියන්න පුළුවන්. ශාසනය යෙදිලා ඉන්න මනුස්සයෙක් ඒ බුදු දානසේ පාවිච්චි කරනවා මාර්ගස්තේ කියලා. එයාට කියනවා සෝවාන් මාර්ගස්තේ කියලා. දැන් පාරට වැටලා ඊට පස්සේ යාට දිග්ගටම සිද්ධ වෙනවා ඒ යම් මොන දහං ගැටයක් දාලා හරි කමන්නේ හිත හැකිතාක් ඉඳගෙන ඉන්න කොටයි සක්මන් කරන කොටයි එදිනෙදා වැඩ කරන කොටයි වරින් වර හෝ මේ එළඹ සිටි 100ට ආරාධනා කරලා හිත ගෙට ගෙවද්ද ගන්න. ඉතින් එහෙම ගෙවද්දගෙන පරියන්කේ ඉන්න වෙලාවක් ගමු. එහෙම ඉන්න වෙලාවදී යාට මේ ගෙට ආපු හිත මහ විශාල කටුගයක් ඇතුළට ගිය මිනිස්සෙක් වගේ ඒකේ විවිධ විවිධ කබඩ්ස් තියෙනවා විවිධ ශිෂ්ටාචාර තියෙනවා විවිධාකාර අංග තියෙනවා බැලූ බැලූ කබඩ් එකේ විවිධාල වටිනාකම් තියෙනවා. ඒ මේ හිත ගේ ඇතුළට ගත්තට පස්සේ මේකේ විශාල ආයතන රාශියක් වැඩ. චක්ක ආයතන, සෝත ආයතන, ඝාන ආයතන, ගන්ධ ආයතන, කාය ආයතන කියලා. ඉතින් මේකේ සරුවචනංශයෙන් පෙන්නනවා මේ නුපුහුණු මනසට ආධිකම්මික මනසට මේ ඔක්කොම ආයතනත් එක්ක වැඩ කරන්න බෑ නිසා මේ වැඩේ අතේ අරතට ගැනීම සඳහා වශීකර ගැනීම සඳහා ඇස් දෙක වහලා චක්කායතනේ වැඩ පොඩ්ඩකට తాවකාලිකව නැතකරන්න එතකොට Tamanට පාලනේ වැඩි වෙනවා සෝතායතනේ වෙනුවෙන් කන සද්දෙකුණා හින්න නැත්නම් සද්ද නැත්නකට යනවා ගන්ධ සුවඳ වශයෙන් සාමාන්‍ය වාතාශ්‍රය තියෙන දරකට යනවා දිවෙන් රස බලන්නත් එපා කතා කරන්නත් එපා. කයෙන් දුවට මතක ධානය මොනවත් හිතලා කරන්න එපා. කය කය තැම්පත් කරන්න නිකන් උඹහත් තිබ්බා වගේ. නිකන් පිරමීඩයක් වගේ. තියලා Tamanට සහතික වෙන්න ඕන දැන් ඇහි ගනුදෙනු නෑ. ජීවනත් මම ඒකට නෙමෙයි වාඩි උනේ. කනේ ගනුදෙනුත් නෑ. මම ඒකට නෙමෙයි වාඩි උනේ. නාසයෙන් දිවෙන් කයෙන් නෑ. කයමුත් හිතලා කරන්නේ. නමුත් මේ ඔක්කොම නැතර කරාට ඇතුලේ විශාල වැඩ කොටසක් යනවා. බලවේග පේස කර්මාන්ත ආයතනයක් යට ගියා වගේ, ටර්බයින් එකක් ඇතුලට ගියා වගේ, ඔන්න පේන්න පටන් ගන්නවා සියලු හිතාමතා කරන වැඩ සියල්ල නැතර කරාට මෙන්න මේක ඇතුලේ කොච්චර දාන්න පටන් ගන්නවා. මේකම බයලවන සුළු දෙයක්. අපි ඒකයි හැම වෙලාවෙම ලයිට් දාගෙන. අපි ඒකයි නිතරම ටෙලිවිෂන් බලන්නේ. ඒකයි අපි නිතරම පත්තර බලන්නේ. ඒක අපි නිතරම නවකතා බලන්නේ. මොකද මේක ඇතුළට බැරි වෙලා හරි හිත ගියොත් මේ සායි බබා මේ මොකද්ද මේ මුස්තාෆා ලිංග ලෙනතොලට ගියා වගේ මහ විශාල গুপ্ত දේවල් ඇතුළේ සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි විවිධාකාර දේවල් ගෙදරවල තියාිනවා ටෙලිවිෂන් බැන්නම් පත්තරේ බැන්නම් නවකතා බැන්නම් රේඩියෝ බැන්නම් නැමෙත්ව නැත්තම් පාටි දාගෙන මොනවා හරි දෙයකින් මේ හිත ඇතුළට යන්න දෙන්නේ නැහැ ඇතුළට ගිහලා මේක හදාරන්න දෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් කියනවා ගෙවල් දොරල අතහැරපන්. කැලේකට ඵලයන්, දහක් මොනට ඵලයන්, ශූන්‍යාකාරට ඵලයන්, ඇහිම නැත කරපන්, බැලීම දැකීම නැත කරපන්, සංග රස නැත කරපන්, කයින් හිත සිදු කරන ක්‍රියා ඔක්කොම නැත කරපන්. සිද්ධ වෙන දිහා බලාගෙන ඉන්නකොට කොයි එකද Tamange හිත ගන්න කියන එක. ඇතුළේ ගොඩාක් වැඩ රාජකාරී යනවනේ. කොයි එකද Tamange හිත ගන්න කියන එක පෙර සංසාරෙන් ගෙනාවෙනවා. මොකද්ද ප්‍රසිද්ධ? මොකද්ද වඩා පේන්නේ? මේක කවුරුත් කියලා දෙනකන් ඉන්න එපා. මේ හිත ඇතුලට දැම්මට පස්සේ විනාඩියක් ඉන්න දෙකක් ඉන්න තුනක් ඉන්න මොනවද දැනෙන්නේ? වට මේ දෙයියෝ ඇවිල්ලා කමට හන්දෙයි. බුද්ධ ජනනාංශය ඇවිල්ලා බුද්ධ ස්වරූපෙන් ඇවිල්ලා කමට හන්දෙයි. নানা ප්‍රකාර গুপ্ত දේවල් මොකක්වත් গুপ্তයක් මේකේ නෑ. බලහින්න බුදුහාම කියනවා බොහෝ විට ආනාපානෙ වෙන්න ඉඩ තියෙනවා. බොහෝ විට මෙහිම ඉන්නකොට ආනාපානෙ වෙන්න ඉඩ. අනික් දේවලුත් වෙන්න ඉඩ තියෙනවා. ආනපන සති සූත්‍රයේදී මේක තමයි බුද්ධ ඥානසි මතු කරන්නේ. මේ තමයි කාම ගුණයන් සහ කාම සංඥාවල් දුරු කිරීමට ඉදිරිපත් කරගන්න ආරමුණ. ඉස්ලාම කය ඊටසේ කය ඇතුලේ තියෙන වායෝ ධාතුව. කය කියන්නේ හතරමා භූතයන්. හතරමා භූතයන්ගේ වායෝ ධාතුව ඉසරුණාට පස්සේ කෙනෙකුට පුළුවන් නම් වායෝ ධාතුවේ හිත පවත්තන්න. එතකොට මුළු කයත් දන් දීලා, ලෝකයක් දන් දීලා අල්ලලා තියෙන හුස්ම ටික විතරයි. මේකේ හොඳට හිත දිගින් දිගට පවත්නවා කියන එක කඹේ ඇවිදිනවා වගේ වැඩක්. අමාරුයි. නමුත් කළ හැකි. ඒ මොකටද ඒ කරන්නේ? ආසා විශාල මිත්‍යා දෘෂ්ටිකින් ගැලවෙන්නයි. ඒසා විශාල සංස්කාර රාශියකින් ගලවණ්ඩයි. හුස්ම කියලා කියන්නේ අසංස්කාරිකක. හුස්ම කියලා කියන්නේ අචේතනික දෙයක්. හුස්ම කියන්නේ අවයි අවිඥානික දෙයක්. ඒතියෙද්දි තමයි හයියෙන් හුස්ම ගන්න යන්නේ. මේක සචේතනික කරන්න හදනවා. මේක සවිඥානික කරන්න හදනවා. හුස්ම දුර්වේගන යනකොට බය වෙනවා. අපි ඒ තරම් සංස්කාර වලට කැමතියි. නමුත් අපි හිතමු යහ උපදේශයක් ලැබලා කමඨාන සුද්ධ වෙලා යම් වෙලාවක භාවනා කරගෙන යනකොට යාට මේ හුස්මත් එන්නේ සංසිඳලා සංසිඳලා යනකොට මේ සංසිඳෙන්නේ අවිද්‍යාවයි. මේ සංසිඳෙන්නේ කෙලෙස් මේ සංසිද්ධෙන්නේ සංස්කාරයි. ඒ නිසා මට සිද්ධියයි මේ සුද්ධියකුයි සිද්ධ වෙන්නේ ප්‍රතිපදාවේ එළියට යන දිගට යන්නේ කියන එක හේතු ගන්නලා දෙන එක බරපතල කෘත්‍යයක්. භාවනා කරන අයට ඒ අරමුණ සංසිඳව ගන්න එක කියන එක බොහෝ විට වෙන්න ඉඩ තියෙනවා. අවුත් ඒ කෙනාට හේතු කිව්වොත් මේ හරහා වෙන්නේ මිත්‍යා දෘෂ්ටි අයින් වෙන එකයි, අවිද්‍යාව අයින් වෙන එකයි, සංස්කාර අයින් වෙන එකයි, දුක අයින් වෙන එකයි අසහනෙ අයින් වෙන එකයි ඒ නිසා ඒක පුළුවන්තරම් සංසිඳවලා සංසිඳිච්ච தත්ත්වය තමයි මගේ ප්‍රകൃතිය මම උතරින් තමයි පටන් ගන්න අද මේ කෙලසිලා තියෙන්නේ මට අවශ්‍ය නම් ආයෙ මුලට යන්න පුළුවන් කියලා වහවහ නැවත නැවතත් බොහෝ වේලාවක් මේ සංසිඳීමට ගියොත් නැත්නම් සංසිඳීම හුරු කරගත්තොත් සංසිඳීම තමයි හැබෑ නිවහන බව තේරුම් ගත්තොත් ඒකට කියනවා කාය සංස්කාරයන්ගේ සංසිඳීම. අපි හිතාමතා කරන කාය දුස්චරිත රළු වරළු ප්‍රියා නෙවෙයි. කයක් උණුසුම පවතින අනිවාර්යයෙන්ම අඩුම තරමින් හුස්ම ටික තියෙනවා. දැන් අපි ඒක ඉබේ සිටින හුස්මට බස්සලා හුස්ම සම්පූර්ණයෙන් සංසිඳව ගන්න පුළුවන් වුණොත් සංස්කාර මට්ටමේ කාය සංස්කාර සංසිඳීමක් වෙනවා. මේක වෙනකොට වචී සංස්කාර සංසිඳෙන්න ඕනේ. නමුත් ඒක ආනපන සති සූත්‍රයේ සඳහන් කරලා නැහැ. මෙනෙහි කිරීම සහ විතක්ක ਵਿਚාර කානපානේ මේ හුස්ම සංසිඳනකොට අතරමඟදී මඟට යනකම් අපි මෙනෙහි කරමින් හුස්ම ගන්නවා. මෙනෙහි කරමින් සක්මන් කරනවා. පහු වෙනකොට මෙනෙහි නොකරම ආනපනේ කී කරුණාට පස්සේ ඒක සංසිඳනකොට මෙනෙහි කිරීම විතක්ක ਵਿਚාර වශයෙන් අපි නම් කරනවා නම් වචී සංස්කාර කියලා වචී සංස්කාර සංසිඳ කාය සංස්කාර සංසිඳුණාට පස්සේ ඒ යෝගාවචරය දන්නවනම් දැන් මේ යන්නේ ප්‍රතිපදාව දිගේ මේ කෙලෙස් අඩුවීමක් කියලා. ඒකෝට බය වෙන්නේ නැතුව, අසහන කරන්නේ නැතුව අද උදේ අපි ලොකු සාංශකේ බණක් ඇහුවා. ඒකෙදි ලොකු සාංශ සඳහන් කරනවා ඒ වගේ පිරිසුදු තත්වයට ආවත් සමහරු සැක උපදවනවා. සමහරට කංකා පහළ වෙනවා. සමහරු බය වෙනවා. මට ආනපනෙ නැතිලා දන්නෙත් නැහැ සතියම නැතිලා දන්නෙත් නැහැ සමාධිය නැතිලා දන්නෙත් නැහැ මම මැරිලා දන්නෙත් නැහැ කියලා අර පිරිසිදු தත්වෙදී ඒක සැක කරනවා මේ සැකය ඥානයක් කියලා පටබැඳගන්න ඒ තරම් මිත්‍යා දෘෂ්ටියක් අපි ළඟදී මෙච්චර ලස්සන පුදුජාංශ පෙන්වෝ පාරේ අපි යනවා ලොකු කැපකිරීමකුත් කරලා තියෙනවා පාරත් හරි ඒතියෙද්දි දැන් මම මොකද කරන්න ඕනේ මොකද මේ වෙලා තියෙන්නේ මම මේ යන්නේ සමතේද එනත මේක විපස්සනාද මේක ඉදිරියට ගමනක්ද මේක පස්සර ගමනක්ද කියලා පුදුමාකාර සැක පහල කරනවා අර මිත්‍යා දෘෂ්ටිය අවිද්‍යාව නියෝජනය කරමින් නමුත් ඒතියෙද්දිත් එම දුෂ්කරතා ඇතියෙද්දිත් ඉදිරියට දිග්ගටම යනවනම් අඛණ්ඩව කරනවනම් නිතිපතා කරනවනම් අන්න ඒ බුද්ධලරි දරක් කෙලස් ආණ්ඩු බණ්ඩු කරන්න පුළුවන් ඒ කෙනාට විතරක් කෙලෙස් යටපත් කරන්න පුළුවන්. කෙලෙස් වලට ස්වාමිත්වයක් ගන්න පුළුවන්. එහෙම නැතු ආරකත් කල්පනා කරන මේකත් කල්පනා කර අරමුණොත් මාරු කර ගුරුවරුත් මාරු කර කර ස්ථානත් මාරු කර කර මේක හරිද ඒක හරිද කියන්න ගත්තොත් අනිවාර්යයෙන්ම අවිද්‍යාවට පොහොර වැටෙනවා මිත්‍යා දෘෂ්ටියට පොහොර වැටෙනවා සංස්කාර ගොඩක් රැස් කර ගන්නවා තමන්ටම තමන් නිග්‍රහ කර ගන්න වෙන කරන්න දෙයක් නෑ අපිට සැක කරන්න ඕන තරම් අයිතිවාසිකමක් තියෙනවා සැකිරීමෙන් තැනකට යොමු කරන්නේ. අපි දන්නෙත් නෑ මේ සැකයක්ද ඥානයක්ද කියලා. නමුත් භාවනා ඒතියෙදි කරන මනුස්සයර තමයි යෝගාවචරය කියලා කියනවා. වඳින්න වටිනවා මේ මනුස්සයාට. මොකද එයා මේ සියලු කැපකිරීම කරන කිසි ලාභයකට, සත්කාරයකට, සම්මානයකට, සිලෝකයකට නෙමෙයි. නමුත් මේ වෙලාවේදී කමඨාන සුද්ධුුනේ නැත්තම් මේ යන ගමන දැන් මේ ප්‍රතිපදාවේ යන්නේ ඉදිරියට ප්‍රගමනයක් වෙන්නේ කෙනෙක් සුද්ධ වුණේ නැත්නම් අමාරුයි. ඒක කරගෙන යන්න අමාරුයි. නමුත් සාරිපුත්ත මොග්ගල්ලාණන් ආදී උග්ගටිතඤ්ඤ විපංචිතඤ්ඤ පුද්ගලයන්ට මොනක්වත් ඕන කරන්නේ දැනෙන්නේ කොටම මට දැන් අසහනේ අඩු වෙනවා කෙලෙස් අඩු වෙනවා අවිද්‍යාව අඩු වෙනවා සංස්කාර අඩු වෙනවායි කියලා යැත්තංගට පිරිච්ච කලේ වගේ තියෙන ඥාණයට වහාම වැටෙනවා නමුත් නෙయ్య පුද්ගලයාට දාස්වර කියන්නේ අනුකම්පා විරිතෝ නැවත නැවත කියන්නේ නමුත් ඒ බුරුම ස්වාමීන් වහන්සේලා මතක් කරනවා එතෙන්දී ඊර්ෂ්‍යා කරන්නත් එපා මේ ඊර්ෂ්‍යා කියන වචන නෙවෙයි හොඳ නැවත නැවතත් අනුකම්පා කරන්න. යෝගාවචරයගෙන හිතලා අනුකම්පා කරලා නැවත නැවතත් ඒක හදලා දෙන්න මොකද ඒ තරම්ම දරුණු දෙයක් අවිද්‍යාව කියන්නේ. ඒ තරම්ම දරුණු දෙයක් මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. ඒ යෝගාවචර දැන් මිත්‍යා දෘෂ්ටි නැති කරන්නයි කටයුතු කරන්නේ. නමුත් ඇතුළෙන්ම කෙලෙස් පහළ කරනවා. ඇතුළෙන්ම වංචනික ධර්ම පහළ වෙනවා. ඇතුළෙන්ම ෂටගති පහළ වෙනවා. ඉතින් යෝගාවචරගේ දෝෂය කියලා යෝගාවචරත් එක තරහ වෙලා බෑ. ඒ කර්මස්ථානාචාර්යවරු පුරුදු කරන්නේ ඒ වැරද්ද තමන්ගේ කියලා බාර ගන්න කියන. යෝගාවචරක වැරද්දක් නෙවෙයි. ඒක මගේ වැරද්දක්. දැන් මං එයා ළඟට ගෙන්නගෙන කොහොම හරි කියලා දීලා දීලා දීලා ඒක නැති කරන්න ඕනේ. අස්සක මහණුන්ට බුදුරජාණන් වහන්සේ මේ ධම්මචක්කපවත්තන සූත්‍රය කියපම එකම එක මනුස්සය නිවන් දැකි. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ විතරයි. බහුවෙන්ද සර්වඥාන්සේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ අනික් කට්ටිය බින්නපත ඇරලා වප්ප ස්වාමීන් ඉස්සරහා තියාගෙන දවසම කමට හඳුන්වනවා. දවසම සුද්ධ කරා. එයා සෝවාන් කරා. ඊට පස්සේ දෙවෙනි දවසේ කොණ්ඩඤ්ඤ බප්ප ස්වාමීන්සලා පින්ඩපාතේ ඇරලා බද්ධිය ස්වාමීන් වහන්සේ ධානය සුද්ධ කරා. මහානාම ස්වාමීන්සේ ධානය අස්සජි පස් දවසක් මහන්සි වුණා. ඒ පස් දවසේ එක එක සංඛ්‍යා වංශලා තියාගෙන බුදුරජාණන්සටත් අලුත් දෙයක් මානවයාට නිවන් දකින්න පුළුවන් කියන එක. බුදුහමරුත් මානවීක් තමයි. මොකද මෙච්චර ධර්ම දේශනා කරුවට එකයි නිවන් දැක්කේ. අනිත් දවසේ එකයි. පස් දිනාම එක එක දවසේ නිවන් දැක්කා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියන කෝව පිළිබඳ වාර්තා. එකක් අපි ළඟ තියෙනවා ධම්මචක්කප්පවත්තන සූත්‍රය අපි තියෙනවා ඊට පස්සේ පස් දෙනාම රහත් වෙච්ච සූත්‍රය තියෙනවා මේ අතරමැද කොච්චර බුදුහාමරෝ බණ කියන්නේ අලුතින් මේ ඉපදිලා Taman ඉන්නේ එකම ශ්‍රාවකයෝ පස් දෙනාට දවස් පහක් බණ කිව්වා සූත්‍ර හයක් කිව්වා කියලා තමයි රහත් කරේ බුදුන්සේ වෙහෙසයි බල මොඩියෝ එන්නපම මගේ පිටුවස කියන්න ගියේ නෑ ඒ නිසා යෝගාවචරය එතෙන් දිනියට මානි වෙන්නුණක් මේ හටන් කරන්නේ අවිද්‍යාව හරහායි අවිද්‍යාවට විරුද්ධවයි මිච්ඡාදිත්‍ය විරුද්ධවයි ඒ නිසා අපි හැම ශක්තියක්ම යොමු කරලා අර හැම අනුග්‍රහිතයක්ම දීලා සීල අනුග්‍රහිතේ සුත අනුග්‍රහිතේ සාකච්ඡා අනුග්‍රහිතේ සමත අනුග්‍රහිතේ විපස්සනා අනුග්‍රහිතේ පුදුආන්තරං උත්සාහ කරොත් මේ පසුගිය අවුරුදු 40 සමස්ත වශයෙන් විශ්වයේම එවැනි මහන්සි වෙන අයට ඇති වෙන්න ප්‍රතිඵල පෙන්වන බව පේන්න ගත්තා මේට අවුරුදු 1000කට ඉස්සර කාලයත් එක්ක සංසන්දනයක් ලැබුවා. බුදුසසුන අවුරුදු 2600ක් පරණයි. උගේ 1000ක් 1500ක් යනකම් ලංකාවේ තුම ස්වර්ණමය යුගයක් ඇඟිලි දෙකලා කිසි මහණෙකුට කියන්න බැරිලු මෙයා අඩු ගන්න සෝවන් වෙලා නැහැ කියලා. පැවිදිච්ච හැම කෙනෙක්ම නිවන් ලැබලා ඉඳලා තියෙනවා. ඊට පස්සේ අඩු ගන්න උපසම්පදා වෙච්ච භික්ෂුවක් නැත්තන්ට යනකම් අපිට සුද්දා ගැහුවා, ලන්දේසි කාර්යය ගැහුවා, ෘතුගීසි කාර්යය ගැහුවා, නියගාවා සාල වියසන අපට ආවා. ඒවමද හේතුව නැත්තම් සිංහලයේ බුබ්බඩකමද කියන්න දන්නේ නැහැ කොහොම හරි මේ සත්‍ය අමතක වුණා සිංහලයට. සත්‍යපට්ඨානේ අමතක වෙලා අපි නිකන් මේ අන්ධකාරේ අතින් අතට යවන මල් කූඩයක් වගේ ඔය බුද්ධ ධර්ම කීකියා ගෙලිච්ච මිසක එක එක්කත් කෙරුවේ නැහැ. ලෝකයේත් එක්කම දැන් අවුරුදු 30ක් 40ක් විතර ඇතර ලොකු අපේ ලොකු සාංශලා හිටියනම් කියව 80ක් විතර කියලා මම දන්නවා. මගේ දැනුවට මම දන්නවා අවුරුදු 30ක් 40ක් විතර මෙන්න මෙවැනි දේ දුෂ්කරතා තියේදිත් මේ විත්‍යා දෘෂ්ටි දුරු කරන්න පුළුවන්. අවිද්‍යාව දුරු කරන්න පුළුවන්. සංස්කාර අඩු කරන්න පුළුවන්. මේකට යොදන කාලේ වටිනවා කියලා දැන් භාවනා කරන පිරිසේ ප්‍රමාණෙත් වැඩිලා තියෙනවා. ඒ වගේම තමන්ගේ අත්දැකීම් ටිකුත් වැඩිලා තියෙනවා. හැබැයි ඒ දේ වෙන්න ප්‍රතිපදාවක් ඕන. ඔය නිකම් කෙහිල් ගහට කොට කොට යන මේ ගහෙන් ගහට කොට යන කොට්ටෝරු වගේ ගිහිල්ලා කරන්න බෑ. ඒ වගේම ලෑස්තිලා යන්න ඕන. ආයුධ සන්නද්ධව යන්න ඕන. ඒ වගේම අඛණ්ඩව කරන්න. නිතිපතා කරන්න ඕනේ. ගාක් වෙලාවට වෙහෙස කරයි. ගාක් කරලාට දමල ගහලා යන්නයි කියනවා. ඒ දමල ගහලා යන්නෙම මාර්යගේ තුරුලට. යන්නෙම කබලෙන් ලිපට. එහෙව් තියෙද්දි එහෙව් ලෝකෙක කවුරු හරි කෙනෙක් මේ ගත්ත කොඩි අතට අරගෙන ඉදිරියටම යනවනම් එයාට පොඩි ගති ලකුණු දෙක තුනක් ඕන කරන කිසිම ප්‍රතිඵල අපේක්ෂාවක් කරන්න එපා. අපිට තියෙන්නේ සම්මිච්ඡා දිට්ඨිය දුරු කිරීම පමණයි. අපිට තියෙන්නේ අවිද්‍යාව දුරු කිරීම පමණයි. අපිට තියෙන්නේ සංස්කාර දුරු කිරීමට පමණයි කියලා ඔය ඊළඟන බැජ් එක වගේ එකක් ගෙදර යනකොට ගෙනියන්න හිතන්න යන්න එපා. මට ඔටුන්නක් හම්බ වෙයි, මට මල් මාලයක් හම්බ වෙයි, මට පදක්කමක් හම්බ වෙයි, මට අර නම හම්බ වෙයි මේ නම කියනවනේ නා අනාගන කියලා මතක තියාගන්න. අනාගාමි වෙලා නෙවෙයි. අනාගෙන අපිට තියෙන එකයි මෙහෙට එනකොට ගෙනාවෝ අවිද්‍යාව ප්‍රමාණය ටිකක් මෙහෙ දාලා යන්න වෙයි. මිච්ඡාදිට්ඨි ටිකක් මෙහෙ දාලා යන්න වෙයි. සංස්කාර ටිකක් මෙහෙ දාලා යන්න වෙයි. අපි ලියුමක් ලිව්වා ප්‍රාදේශීය සභාවට අපද්‍රව්‍ය අපහරණය කරන්න ලොරියක් එවන්න කියලා අපට. ඕගොල්ලෝ කොච්චර කුණු දාලා ගියත් අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ටිකක් අපද්‍රව්‍ය වල එකතු වැඩි වෙලා තියෙනවා. යථා කාලේ මේකටත් උත්තර දෙන්න නිසා මේ භූමිය මේ භූමියේ පිම්බිමක් වෙන්නේ කෙලෙස් හැලිච්ච තරම. වෙන දවුල් ගහපු තරමටවත් සමමල් මට්ටි ලක්ෂයක් පූජා කරපු තරමටවත් කෑකොස්සන් ගහපු තරමටවත් නැහැ. අපේ ළඟ තියෙන මේ කුණු කන්දල්, අපේ ළඟ තියෙන මිච්ඡා දිට්ඨි, අපි ළඟ තියෙන අවිද්‍යාව, අපි ළඟ තියෙන මේ සංස්කාර ටික මේක හරලා යන්න පුළුවන් වුණොත් එච්චර තමයි මේ භූමිය පිම්බීමක් පාටපත් වෙන්නේ උච්චතර උත්තරීතර තනක් පාටපත් වෙන්නේ කෙලෙස් හැයිච්ච තරමට මිස මොන්නම හරි රැස්ුණයි කියලා හිතනවා නම් මම මගේ අවංක කනගාටුව ප්‍රකාශ කරනවා මොනම දෙයක් රැස් කරන්න දෙන්නේ අපි ළඟ තියෙන්නේ අර තියෙන බරු බිම දාන එකයි හලන එකයි ඒ වෙන්නේ ඒ තරම්ම මිච්ඡාදිටිය දරුණු නිසා ඒ තරම්ම අවිද්‍යාව වංචනික නිසා ඒ තරම්ම අපේ ෂට ඥාන ප්‍රයෝග ඥාන ෂට නිසායි වංචනික නිසායි. මායාකාරී නිසා. ඒ නිසා අපි එකිනෙකාට පුළුවන් තරම් ඍජුව අවංකව කටයුතු කරන්න ඕනේ. හැකිතාක් කාය කර්ම වචී කර්ම තැම්පත් කරගෙන මේ විදියට අඩු ගානේ කාය සංස්කාර වචී සංස්කාර අඩු කරගන්න පුළුවන් වුණොත් ඒක හොඳම ලකුණක් මේ ජීවිතේදීම අපිට මේ දෙවිය බලාපොරොත්තු තියන්න පුළුවන් ඉස්සරහට යන්න පුළුවන් කියලා ඒකට අපි නිත්‍ය අභ්‍යාසය කරන්න ඕනේ සක්කච්ඡාකාරීව අභ්‍යාස කරන්න. සද්ධාවෙන් අභ්‍යාස කරන්න ඕනේ. අන්න ඒ විදිහට කටයුතු කෙරුවොත් ඒ කටයුතු කරන කෙනා ස්ත්‍රියක් වුණත් පුරුෂයෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ කටයුතු කරන පැවිදුණත් උපැවිදුණත් ප්‍රශ්නයක් නැහැ. පැවිදිලා තියෙන රාමඤ්ඤනිකාය, දසියන්නිකාය, දමරපුරනිකාය ප්‍රශ්නයක් නැහැ. බෞද්ධ බෞද්ධ කියලා ප්‍රශ්නයක් නැහැ. එනිසා අපිට තොරතුරු රාශියක් තියෙනවා. ශිල්ප රාශියක් තියෙනවා, ආයුධ රාශියක් තියෙනවා. නමුත් හටම් කරන්නේ නැත්නම් යුද්ධෙත් නැති කොට කොස් කොටන්නේ. එනිසා අද අපිට වෙලා මේට වැඩිය ලැබෙන්නේ අපි සාකච්ඡා කරමු මේ සූත්‍රයේ ඉතුරු කොටසත් එක්ක මේ විදිහට යම්කිසි කෙනෙක් කාය කර්ම නැත්නම් කාය සංඛාර වචී සංඛාර සංසිද්ධවකට පස්සේ කොහොමද යා චිත්ත සංස්කාර නැත්නම් මනෝ සංස්කාර දිහාට කටයුතු කරන්නේ කොහොමද කියලා ඒක අර ප්‍රශ්නෙත් අහලා තිබුණා. ඉතින් අද මම හිතනවා අපි පැයකට වැඩි වෙලාවක් අරගෙන තියෙනවා. මෙතනින් ධර්ම දේශනාව સમાપ્ત කරනවා අපි මේ සූත්‍රයේම මේ සංස්කාර අපහරණය කිරීම නැත්නම් සබ්බ සංකාර සමතේකට මේ පදනම මත ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ අලුතෙන් ආපු අයට නැත්නම් පරණ අයටත් තම තමන්ගේම භාවනා පරියංක සක්මන් අත්දැකීම් සහිතව ඒ ගමනට සාක්ෂි වෙන්න ධෛර්යය පිණිස ශක්තිය පිණිස අද දවසේ ධර්ම දේශනාව හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාටම සනසීමු දා වේවා කියලා